මේ සමුදය සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ අපි සතර සතිපට්ඨාන ධර්මයන් සඳහා භාවිතා කරන එහෙම නැත්නම් අපේ සිහිය පිහිටුවන්න යොදා ගන්නා ඒ කරුණුවල හේතුව නැත්නම් ඒකේ මූල ස්වභාවය අපිට පෙන්ලා දෙනවා. ඒ නිසා අපිට මෙතෙන්දී යම් පමණකට ඒ ඒ සතිපට්ඨානය ගැනත් අවබෝධයක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේමයි ඒ ඒ සතිපට්ඨානයට මුල් වෙච්ච යම් ධර්මයක් තියෙනවා නම් අන්න ඒකටත් ඒ ඒ හේතුව අදාළ වෙච්ච හේතුව ඉගෙන ගන්න හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ගැනත් අපිට කියලා දෙනවා. ඒ නිසා අපි භවනා කරන පිරිසක් වශයෙන් අපිට සෑහෙන්න ධර්ම මානසිකාරයකට හොඳ තැනක්, ඒ වගේම සුතමේ ඥානය සෑහෙන්න අවදි කරගන්න පුළුවන් තැනක් මේ සමුදේ සූත්‍රය හරහා අපිට ලැබෙනවා. එතකොට අපි පිළිවෙලට මේකේ සාකච්ඡා කරගෙන ආවා ආහාර මේ ආහාර සමුදයා මේ කයට නම් ආහාර තමයි මුල් වෙන්නේ කියලා. ආහාර නිසා තමයි කය හටගන්නේ නැත්නම් කය මුල් වෙන්නේ. කය පවතින්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මුලින්ම කායानुපස්සනා කොටසදී පෙන්ලා දෙනවා. ඊළඟට වේදනාවට නම් ඔන්න ස්පර්ශ ස්පර්ශය නිසායි ඔන්න වේදනාව හටගන්නේ. පස්ස සමුදයා වේදනානම් සමුදයෝ. එතකොට නැත්තම් පස්සපච්චා වේදනා. මේ විදිහට අපේ ස්පර්ශය මුල් කරගෙන වේදනාව හට ගන්නා ආකාරය, ඒ ඒ જાතියේ ස්පර්ශයන් ඒ ඒ වේදනාවන් හට ගන්නා හට ගන්න මුල් වෙන ආකාරය අපි ටිකක් සාකච්ඡා කරා. ඒ කියන්නේ සැප වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නම්, ඉබඳු ස්පර්ශයක් කරහා ඔන්න සැප වේදනාවක් හට ගන්නවා. ඒ වගේමයි දුක් වේදනාවකට මුල් වෙන ස්පර්ශයක් නම් ඒ හරහා දුක් වේදනාවක් හට ගන්නවා. ඊළඟට නොදුක් නොසුව වේදනාවකට මුල් වෙන ස්පර්ශයක් හරහා ඔන්න නොදුක් නොසුව වේදනාවක් හට ගන්නවා. ඒතර අපිට තේරෙනවා මේ එකක්වත් තනියෙන් හටගන්නව නෙමෙයි තනිව හටගන්නව නෙමෙයි මේ හැමෝම යම් හේතුන් මත රඳා පවතින ස්වභාවයක් තියෙනවා. මේකටම පටිච්චසමුප්පන්න ස්වභාවය කියලා කියනවා. ඒ කියන්නේ හැම කිසිම දෙයක් නැහැ හේතුන් නිසා හටගත්ත කිසිම දෙයක්. ඒතකොට හේතුන්ගෙන් තොරව හටගන්නෙත් නැහැ. හේතුන්ගෙන් තොරව පවතින්නෙත් නැහැ. එතකොට අපි විපස්සනාවට භාජනය කරන්න එක අතකින් බැලුවහම මේ හේතුන් නිසා හටගත්ත දේවල්. එතකොට අපේ හිත ඇලෙන්නෙත් ඒ බඳු දේවල් මතමයි. එහෙම නැතුව හේතුන්ගෙන් හට නොගත් දෙයක් වශයෙන් අපි සලකන සාමාන්‍ය නිර්වාණ ධාතුවක් සම්බන්ධයෙන් අසංකත ධාතුව කියලා එහෙම කියනවා. ඉතින් මේවා දිහා බලනකොට අපේ හිත එහෙම කෙලෙසුන් බරිතව ඇලෙන ස්වභාවයක් නැහැ. අපේ හිත එතකොට ඇලෙන්නේ කොහෙද? ඒ ටිකේම තමයි අපි නිවනක් හොයන්නත් වෙන්නේ. අපේ හිතේ තණ්හාව හටගන්නේ කොතනද? එතනින්ම තමයි අපේ හිත මුදව ගන්නත් වෙන්නේ. මොකද එතන තමයි ඇලෙන්නේ. එතන තමයි ගැලෙන්නේ. එතන තමයි හිර වෙලා ඉන්නේ. එතනින්ම තමයි එහෙනම් අපි නිදහස් කරගන්නත් වෙන්නේ. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ හොඳට මුලට යන ස්වභාවයක්, ත හේතු සොයන ස්වභාවයක් තියෙනවා. ඒක ඊටාම වැදගත්. ඇත්තටම අද අපේ මාතෘකාවට ওই පැත්තට සෑහෙන්න ගමන් කරන්න සිද්ධ වෙනවා. දැන් ඊළඟට අපි ඊයේ සාකච්ඡා කළා කෙසේ නමුත් චිත්තානුපස්සනාව සම්බන්ධයෙන් මොකද හිතට හේතුව බුදුරජාන් වහන්සේ කියන ඔන්න නාම රූපයයි කියලා. ඉතින් චිත්තානුපස්සනාවට එනකොට අපිට තේරුණා දැන් යම් පමණක හැදිච්ච සතිමත් භාවයක් තියෙනවා. ඒ වගේමයි දියුණු වෙච්ච සම්පජඤ්ඤයක් තියෙනවා. දෙයක් සම්බන්ධයෙන් ටිකක් සූක්ෂමව බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සියුම් සියුම් විස්තර පෙනෙන ගතියක් තියෙනවා. තහවුරු වෙච්ච සතිමත් භාවයක් තියෙනවා. අවදිමත් භාවයක් තියෙනවා. ඒ බඳු හැකියාවන් දැන් Tamange හිතේ වර්ධනය වෙලා තියෙනවා නම් අපිට ශක්තිය ලැබෙනවා, හැකියාව ලැබෙනවා. අවස්ථාවක් ලැබෙනවා හිත දිහාම බලන්න. දැන් හිත දිහාම බලනකොට කලිනුත් කිව්වා වගේ හිතේ එන මේ විවිධාකාර සිතුවිලි ස්වභාවයන් හරිම වංචනිකයි බොහොම ඒ වගේම හරිම ආකර්ෂණීයයි. ඉතින් අපි බලන්න ගියාට මොකද ටික වෙලාවක් බලාගෙන යනකොට අපේ සතිය දුර්වල වෙන්න ගත්තොත් අපිට උන්හිටි තැන් අමතක වෙන්න ගත්තොත් එහෙම දන්නේම නැතුව මේ හිතේ දුවන කතාවට අපි හොන්න උල්පන්දම් දෙන්න මේ පටන් ගන්නවා. අපිත් දන්නේම නැතුව ඒකට සහභාගී වෙනවා. අපිත් දන්නේම නැතුව ඒක පෝෂණය වෙනවා. අන්තිමට අපේ තන අහිමි වෙලා අපිට අපි අර හිතේ දුවපු කතාවේම ගොදුරක් බවට පත් වෙනවා. ඔන්න අපි ඒක ඇතුළට ගිහලා ඔන්න දැන් අපි රඟපානවා. අපිත් දැන් ඒක ඇතුලේ. හරියට නිකන් අපි චිත්‍රපටියක් බලබල ඉන්නකොට අපි මේ වාඩ්ලා ඉන්න සිනමා ශාලාවකය දැන් මේ පුටුවක් උඩ ඉඳගෙන චිත්‍රපටියක් බලන්නේ කියලා අපිට අමතක වෙනවා. මොකද ඒ තරමට ඒ චිත්‍රපටිය හරිම ආකර්ශනීයයි. ඒකේ තියෙන නළු නිළියෝ රංගපාන නළු නිළියෝ ඊළඟට ඒකට දීලා තියෙන ශබ්ද පරිපාලනය මේ හැම දෙයක් තුලින්ම අපිව මෝහණයටපත් කරනවා. මෝහණයටපත් කළා අපි කොයි තරම් මේ තුල নিমগ্ন වෙනවද කියනවා නම් අපි සම්පූර්ණයෙන්ම මේ සිනමා ශාලාවක ඉන්නේ මේ චිත්‍රපටයක් බලන්නේ කියන හැඟීම අපෙන් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා අපි සම්පූර්ණයෙන් මේ සිද්ධිය තුල ජීවත් වෙන්න පටන් ගන්නවා. එතන බොහොම ත්‍රාසජනක සිදුවීමක් දියත් වෙනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් ඔන්න අපේ හිතත් බය වෙනවා, තිගැස්සෙනවා, ඒ අනුව චකිතයටපත් වෙනවා දැන් මොකක් වේද දැන් මොකක් වේද කියලා බොහොම පීඩණයටපත් වෙනවා අපි සම්පූර්ණයෙන්ම අර චිත්‍රපටිය තුළ ජීවත් වෙනවා ඒ වගේම අපි හිතමු මෙතන ශෝකජනක ජවනිකාවක් නම් එන්නේ ඔන්න ඉතින් බලන් ඉන්න අයත් කඳුළු පෙරනවා අඬනවා මොකද මේ අර චිත්‍රපටියට ගිහිල්ලා ඒකෙම ජීවත් වෙලා පුදුම විදිහට අර මෝහණය වෙන ස්වභාවයක් තියෙනවා ඕක සම්බන්ධයෙන් තවත් ඉතින් පොඩි ලස්සන කතාවක් කියන්න පුළුවන් මේ අපේ ලොකු සායනහසේ මතක් කරනවා ඔය මේ කවුද බ්‍රහ්මවංශ සායනහස කියන ලස්සන උපමාවක් තියෙනවලු. දැන් ඔය මෙක්සිකෝව පැත්තේ එහෙම තියෙන සිනමා ශාලාවල් වල මේ ලංකාවේ සිනමා ශාලාවල් වල වගේ මේ තිරයක් නෙමෙලු තියෙන්නේ. රෙදි තිරයක් නෙමෙලු තියෙන්නේ. ඒකේ තියෙන කෙලිම කොන්ක්‍රීට් වලින් හදපු සුදු පාට තාප්පයක්ලු තියෙන්නේ. මොකද මේ මෙක්සිකෝවේ එහෙම චිත්‍රපටි බලන්න එන අය ගාව තියනවලු පිස්තෝලයක් එහෙම. සමහර වෙලාවට අර ඒකේ ත්‍රාස ජනක සිද්ධියක් එහෙම යනකොට කවුරු හරි දුෂ්ටයෙක් එහෙම ඉන්නවා නම් අර බලබල ඉන්න මිනිස්සු අර මිනිහට වෙඩි තියනවලු. ඒතර වදින්නේ කොහෙටද? <laughs> වදින්නේ විත්තියට. ඒ නිසා හිතාලා බලන්න කොයිතරම්නම් අපි ඒ සිදුවීම තුළ ජීවත් වෙනවද? ඒ තරමටම අපි සම්පූර්ණයෙන් අපිට ඉන්න තැන් අමතක වෙලා යනවා. මේ මොහොත අපිට සම්පූර්ණයෙන් අමතක වෙලා යනවා. ඒ තරමටම මේ චිත්‍රපටියේ මන බන්ධනීයයි, මෝහනීයයි. ඉතින් ඔන්න ඒ වගේම ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. අපි දැන් අසතියෙන් මේ දේ දිහා බලන්න ගියාම දන්නේම නැතුව අපි ඒ හිතේ යන කතාවට, හිතේ යන සිතුවිලි වලට දන්නේම නැතුව අපි උල්පන්දම් දෙන්න යනවා. අපි දන්නේම නැතුව ඒකට සහභාගී වෙනවා. සහභාගී වුණාට පස්සේ අර අපිටත් චිත්‍රපටියේ බලන්න ගිය ඒ තැනත්තට වෙච්ච එකමයි වෙන්නේ. අපි ඒක ඇතුලේ රඟපානවා. ඒක ඇතුලේ අපි ඒ ඒ චරිතයට අපි ඇඳ ගන්න ස්වභාවයක් තියෙනවා. දන්නේම නැතුව ඉතින් අපි මේ මොහොතෙන් ගිලිලා යනවා. සතිමත් භාවය අපිට අහිමි වෙනවා. ඔන්න ඔයගේ ස්වභාවයක් තමයි ඇත්ත වශයෙන්ම අපි තුල සිද්ධ වෙන්නේ. දැන් මේ සති චිත්තක්ෂණයක විතරයි ඒකාතකින් බැලුවාම අපි අර චිත්‍ර කතාවෙන් අයින් වෙලා, චිත්‍රපටියෙන් අයින් වෙලා මේ වර්තමානයේ ජීවත් වෙන ස්වභාවයක්. වර්තමානයේ මේ පොළොවේ පය ගහලා යථාර්ථයකුත් එක්ක නැත්තම් මේ තියෙන මොහොතත් එක්ක තියෙන ස්වභාවයත් එක්ක ජීවත් වෙන ගතියක් තියෙන සතියෙන් ඉන්න මොහොතක චිත්තක්ෂණයක. ඉතින් ඒකයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියන්නේ අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාද වූ ස්වභාවය හැතරෝ නිකන් මැරුණා වගේ. මොකද මේ ලෝකේ නෙමෙයි ඉන්නේ. ඉතින් දැන් අපි චිත්තානුපසනාවක යෙදෙනකොට අපි හිතමු යම්ස කෙනෙක් අර හිතේ දුවන ඒ චිත්‍රපටියට සහභාගී නොවි ඉන්න පුළුවන් නම් මේ ඇතුලේ යන්නේ චිත්‍රපටියක් ය මම මේ ඉන්නේ පුටුවක් උඩ වඩිලාය එහෙම නැත්නම් මම මේ ඉන්නේ සතිමත් භාවය තුලය හොඳට තහවුරු වෙලාය කියලා අන්නේ පිහිටි ස්වභාවය තුල වර්තමානයේ තුල පිහිටලා හොඳට අවදිමත් භාවය තුල පිහිටලා මේ කටයුත්ත කරන්න පුළුවන් නම් අන්න අර හිතේ යන චිත්‍රපටියට අපි සහභාගි වෙන්නේ නැහැ. චිත්‍රපටිය චිත්‍රපටියක් පමණයි. අන්න එතකොට තමයි අපේ හිතේ විරාගී ස්වභාවයක් හටගන්නේ. මොකද අපේ චිත්‍රපටිය රස විඳින්න නම් අපි තුල ලොකු මෝහයක් තියෙන්න ඕනේ. මොකද දැන් චිත්‍රපටියේ රස විඳින්න නම් අපි එතෙන්ට යන්න ඕනේ. චිත්‍රපටිය තුල ඉන්න ඕනේ. එතකොට තමයි අපි සතුට දනවන්නේ නැත්තම් දුක දනවන්නේ, ඔල්වලසන් දෙන්නේ, උඩ පනින්නේ, හඬන්නේ, වැළපෙන්නේ මේ ඔක්කොම අපි තුල තියෙන මුලාව හරහා. නමුත් අපේ චිත්‍රපටයේ චිත්‍රපටියක් වශයෙන් දැනගෙන මේක මේ ඉස්සරහා තියෙන තිරයක් මත පිටිපස්සේ තියෙන ප්‍රොජෙක්ටර් එකකින් එන ආලෝක කදම්බයක් හරහාය මේක මේ සිද්ධ වෙන්නේ කියන අවබෝධය මත අපි නිරන්තරයෙන් ජීවත් වෙනවා නම් අපිට එතකොට මේක තවදුරටත් ලොකු චිත්‍රපටියක් වෙන්නේ නැහැ. එතකොට ඇති වෙන්න විරාගී ස්වභාවය. මේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ ඔය චිත්තානුපසනාවේදී කතකින් විස්තර කරන්නේ. චිත්තපටි සංවේදී අසසිසාමිති සික්කති දැන් සිත දිහා බලාගෙන ඔන්න තමන් කය තුල සිහිය පිහිටුවාගෙන හිත දිහා බලන් ඉන්නවා. දැන් එක අතකින් කය තුල සිහිය පිහිටුවාගෙන කිව්වහම මෙතනින් අදහසක් ගන්න නරකයි සම්පූර්ණයෙන්ම දැන් අපි ආනාපානයේ තුලම සිහිය පිහිටුවාගෙන හිත දිහා බලනවා කියලා. එහෙමමත් නෙමෙයි. අපිට ශක්තිය ලැබෙනවා හිත දිහා බලන්න. හැබැයි තහවුරු වෙච්ච සතියක් මත. ඒබඳු සතියකින් මේ හිත දිහා බලනවා නම් අන්න අපි ඒකට දායක වෙන්නේ හිතේ යන කතන්දරයට දායක වෙන්නේ ඊයේත් අපි අර මතක් කරගත්ත උපමාව නැවතත් මතක් කරගත්තොත් හරියට නිකන් පුංචි දරුවෝ සෙල්ලම් කරනකොට, දුවනකොට, පනිනකොට, පිනුම් ගහනකොට ඒ දිහා බලන් ඉන්නවා අම්මයි තාත්තයි. නමුත් අම්මයි තාත්තයි ඒ ක්‍රීඩාවට සහභාගී වෙන්න යන්නේ ඒ අය ඒ දිහා බලන් ඉන්නවා. ඔන්න ඔය වගේ අපිටත් පුළුවන් හිතේ මේ විවිධාකාර සිතුවිලි ජනිත වෙනවා. ඇති වෙනව නැති වෙනව වෙනස් වෙනවා. අපි ඒ දිහා මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. ඒතකොට මේ ක්‍රියාදාමයේ හරහා අන්න සිතුවිලි ටික ටික ෂේ වෙලා යන්න ගන්නවා. දිය වෙලා යන්න ගන්නවා. බොඳ වෙලා යන්න ගන්නවා. එතකොට හිතේ ඇති වෙන්නේ එක්තරා අන්දමකින් හරිම නිස්කලංක බවක්. තනියෙන් ඉන්න ගතියක්. සිතුවිලි අඩු වෙන ස්වභාවයක්. ඒ වගේමයි හිත තැම්පත් වෙන ස්වභාවයක්. දැන් ඔන්න ටික ටික හිත තැම්පත් වෙනවා. මොකද අපි සහභාගී වුණේ නැහැ එයා පෙන්නපු චිත්‍රපටිය බලන්න. අපි ඒකට ඔල්වරසන් දෙන්න ගියේ නැහැ. එයා නාට්‍යයක් පෙන්නුවා. හැබැයි අපිට ඒක එපා වගේ ඒ හැන විරාගී ස්වභාවයකින් ඔන්න අපි බලාගෙන හිටියා. එතකොට අර රඟ දක්වන්න ආපු නළු නිළියෝ තේරුම් ගන්නවා මේ මිනිස්සයා මේක බලන්නේ නැහැ කියලා. මේකට කිසි වුවමනාවක් නැහැ කියලා. මෙයා ඔල්වර්සන් දෙන්නේ නැහැ කියලා. එතකොට ඉතින් ඒගොල්ලොම වෙහෙසටපත් වෙලා ඒගොල්ලොම යනවා යන්න. ඔන්න ඒ වගේ අපේ සිතුවිලිත් අපි උනන්දුවක් දක්වන්න නැති බව තේරුණාම එහෙම නැත්නම් අපි ඒගොල්ලන්ට උනන්දු කරවන්න නැති බව තේරුණාම ඒවා පෝෂණය කරගන්නේ පෝෂණය කරන්නේ නැති බව තේරුණාම ඒගොල්ලොම දුර්වලලා යනවා. මෙහෙම දුර්වල වෙන්න දුර්වල වෙන්න දැන් මේ සිතුවිලි ටික ටික අඩුවෙන් එන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා නම් අපි හිතමු විනාඩියකට 100ක් විතර ආවා. දැන් ඔන්න විනාඩියට 50යි එන්නේ. දැන් එන්නේ විනාඩියට 30යි. දැන් ඔන්න විනාඩියට 10යි. ඔන්න විනාඩියට 5යි. දැන් අන්න යෝගාවචරයෙකුට අවස්ථාව ලැබෙනවා. දැන් මේ ටික ටික මේ එක එක සිතුවිල්ලක් ගන්න බොහොම පැහැදිලිව දැක ගන්න. මොකද කලින් තරම් කලබලින් නෙමෙයි දැන් මේ සිතුවිලි එන්නේ. බොහොම ඉඳලා හිටලා තමයි සිතුවිල්ලක් එන්නේ. අන්න සිතුවිල්ලක ඒ හට ආකාරය, ඒක වෙනස් වෙන ආකාරය, ඡේ වෙලා යන ආකාරය, දුර වෙලා යන ආකාරය බොහොම පැහැදිලිව, නිස්කලංකව, සුවසේ, විවේකීව බලන්න අන්න අවස්ථාවක් ලැබෙනවා අන්න යෝගාවචරයට. මේ හරහාන්න තව තව සිත තැම්පත් වෙනවා. යම් අවස්ථාවක අපේ හිත සම්පූර්ණයෙන් මොන සිතුවිලිෙන් නිදහස් වුණොත් අන්න බුදුරජාන් වහන්සේ කියන අර විමෝචයන් චිත්තං කියන මට්ටමකට අපිට එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිත සම්පූර්ණයෙන්ම නිදහස් මේ සිතුවිලිනුත් නිදහස් වුණා. දැන් තියෙන්නේ හුදු දැනුවත් භාවයක් පමණයි. අනිසිත ස්වභාවයක් විතරයි. මොකද මේ වෙනකොට කය ගැනත් ලොකු බරක් නැහැ. කය බොහොම සැහැල්ලුයි. කය ගැන අවධානයක් යොමු කරන්න උවමනාවක් නැහැ. අපි වේදනා අනුපසනාව කොටසකදී ඕන්නම් වේදනාව උනුත් සමනය කරගෙනයි මේ ආවිල්ලා ඉන්නේ. එතකොට වේදනාවන්ගෙන් පීඩාවක් ඇත්තෙත් නැහැ. දැන් අපිට ඉබේටම හිත දිහා බැලුණා. හොඳට තිබිච්ච සතියක් හරහා ඒකේ ආපු සිතුවිලි වලට අපි දායක උනේත් නැහැ, අහු උනේත් නැහැ. ඒවත් ඒ නිසා බොඳ වෙලා ගියා. දුර්වල වෙලා ගියා. ඊට පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම නැතුණාට පස්සේ අන්න තියෙන්නේ හුදු දැනුවත් භාවයක් පමණයි. මොකද හිත දැන් සම්පූර්ණයෙන්ම නිදහස්. මේ தත්ත්වය තවදුරටත් භාවිතා කරන්න පුළුවන් ඕන ධම්මානුපස්සනාව සඳහා. දැන් දැන් සිතුවිලි එනවා. මොකද තාමත් අපි ගාව රාග ద్వේෂ මෝහ තියෙනවා නැත්නම් ආශ්‍රවයන් තියෙනවා. ඒ නිසා තාමත් හිතට සිතුවිලි එනවා. එනකොට අපිට බොහොම විවේකීව දැකගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ධම්මානුපස්සනා කොටසේදී බුදුරජාන් වහන්සේ මේ හිතේ හටගන්නා විවිධාකාර කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන් මේ හැම එකකම ඒ හටගන්න ආකාරය ඒක වෙනස් වෙන ආකාරය ඒක දුර වෙලා යන ආකාරය දුර වෙලා ගියාටත් පස්සේ ටිකක් ආයෙත් විවේකීව තියෙන ආකාරය මෙන්න මේ තරම් ඊටාම සූක්ෂම මට්ටමකින් ධම්මානුපස්සනාව විස්තර කරනවා. අපි උදාහරණයක් වශයෙන් නීවරණ පබ්බය ධම්මානුපස්සනාවේදී හම්බෙනවා. ඒ කියන්නේ අපේ හිත තාමත් අපේ හිතට තාමත් නීවරණ එනවා. ඒ කියන්නේ හිතේ දැන් අපි දැඩි වීරයකින් සමාධියකින් හිත වට කරගෙන නැත්නම් හිත අවුරගෙන නෙමෙයි ඉන්නේ. හිතට ටිකක් සැහැල්ලු භාවයක් දීලා. හිතටත් පොඩ්ඩක් කෙලෙසුන්ට යන්න ඉඩ දීලා වගේ තමයි දැන් ඉන්නේ. දැන් බර කරගෙන හිර කරගෙන දඬු අඬුවකට අල්ලගෙන ඉන්නා වගේ ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. දැන් පොඩ්ඩක් මොකද අපිට දැන් අපි ගැන විශ්වාසයි. අපි මේ කෙලෙස් ආවට කෙලෙස් වලට අහු වෙන එකක් නැහැ කියලා දැන් විශ්වාසයක් තියෙන නිසා Tamanට තහවුරු වෙච්ච සතියක් තියෙන නිසා දැන් පොඩ්ඩක් හිතට යන්න දෙනවා. හිතට නටන්න ඉඩ දෙනවා. එතකොට තමයි අන්න නීවරණ යන්න ගන්නේ. හැබැයි ඒ හැම එකක්ම බොහොම සතිමත්ව දැන් මේ යෝගාවචරයට දැක ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නීවරණ පබ්බේ මෙහෙම විස්තර කරනවා. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. දැන් මේ යම් අවස්ථාවක හිතේ කාමච්ඡන්දයක් තියෙනවා නම් කාමච්ඡන්දයක් දැන් තියෙනවා කියලා දැනගන්නවා. ඉතින් ඒක කාමච්ඡන්දයක් තිබුණා කියලා දැන් මෙයා Tamanට චෝදනා කරගන්නේවත් මේ සිල් අරගෙන කාමච්ඡන්දයක් තියෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරන්නවත් ඒ මොකක්වත් නැහැ. දැන් මේ කාමච්ඡන්දයක් තියෙනවා. ඒක මේ මගේ කාමච්ඡන්දයක් නෙමෙයි. ඒක මේ හුදු කාමච්ඡන්දයක්. හිතේ රාග ස්වභාවයක් දැන් තියෙනවා කියලා ඔන්න දැනගන්න. ඊළඟට පෙන්නනවා අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නැති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජාන. දැන් යම් අවස්ථාවක කාමච්ඡන්දේ නැත්තම් කාමච්ඡන්දේ දුර වෙලා නම් ආ දැන් නම් හිතේ කාමච්ඡන්දයක් නැහැ. කියලා ඔන්න බොහොම මධ්‍යස්තව දැක ගන්නවා. ඉතින් මේ විදිහට දැන් කාමච්ඡන්දයක් තියෙන වෙලාවට තියෙන බව දැනගන්නවා නැති වෙලාවට නැති බව දැනගන්නවා. ඉතින් මේකේ කොයිතරම් තව සූක්ෂම වෙනවද කියනවනම් බුදුරජාන් වහන්සේ කියනවා යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. දැන් තිබුණා හිතේ නිදහස් ස්වභාවයක්. අර විමෝචයන් චිත්තං කිව්ව මට්ටමේදී අන්න හිතේ තියෙන නිදහස් ස්වභාවයක්. ඔක්කොම කාමච්ඡන්දය, තීන මිද්දේ මේ ඔක්කොම ටික පහ වෙලා ගියා. හිතේ තියෙන දැනුවත් භාවයක් පමණක්. අන්න තිබුණේ දැන් හිතේ සාමකාමී බවක්. විවේක ස්වභාවයක්. මුකුත් නැති ස්වභාවයක්. අන්නේ මුකුත් නැති ස්වභාවයේ ඉඳලා ඔන්න දැන් කාමච්ඡන්දයක් හට ගන්න ආකාරය තේරෙනවා. නුප්පන්නස කාමච්ඡන්දස උපාදෝ හෝති තංචපජානති. මේ කලින් ඉපදලා තිබුණ එකක් නෙමෙයි. දැන් මේ අලුතෙන් හට ගන්නවා ආකාරය. ඊටාම සියුම් හට ගන්න ආකාරය දැන් ඔන්න තේරෙනවා. හරියට අපි අර ආනාපාන සතිය කරන්න ගිය යෝගාවචරයෙකුට මුලින් අහුනේ ආශ්වාස ප්‍රශ්වාසයේ මැද කොටසක් විතරයි. මොකද ඒ කොටස රළුයි. නමුත් හිතේ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අන්න මේ ඊටාම සියුම්ම ආශ්වාසේ හට ගන්න ආකාරයත් එයාට තේරෙනවා. අන්න ඒ වගේ තමයි මෙතනත් දැන් මේ යෝගාවචරයට තමන්ගේ හිතේ නිදහස් ස්වභාවයක්, කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයක් වැටහිලා තියෙන නිසා අන්න එයාට වැටහෙනවා දැන් ඔන්න දැන් තමයි කාමච්ඡන්දයක් හටගන්නේ කියලා අන්න තේරෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ පේනවා පෙන්නනවා යථාච uppannassa කාමච්ඡන්දස්ස පහනං හෝති තංචපජානාති. දැන් මේ කාමච්ඡන්දේ පහළ වුණා, ඉපදුනා. හැබැයි මෙයා ඒකට අහු වුණේ නැහැ. උදව් කරන්න ගියේ නැහැ. ඒක රස විඳින්න ගියේ නැහැ. ඒ හින්දම අන්නේ හටගත්ත කාමච්ඡන්දේ එයා විසින්ම ප්‍රහාණය වෙලා යනවා. එයාම ස්වාභාවික මරණයකටපත් වෙනවා. ස්වාභාවිකව නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඒකත් දැන් මේ යෝගාවචරය දැකගත්තා. ඊළඟට යථාච පහීනස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති තංචපජාන. දැන් මේ මේකට අහු නොවෙච්ච නිසා කාමච්ඡන්දේ කාමච්ඡන්දයක් වශයෙන්ම මේ යෝගාවචර නුවණින් හඳුනගත්ත නිසාම දැන් ටික වෙලාවකට මාරය ආයි කාමච්ඡන්දේ જાතියේ බෝලයක් එවන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මොකද අහුවෙන්නේ නැති බව ඔන්න තේරුණා. ඒ නිසා ඒ જાතිය එකක් දැන් ළඟ එන එකක් නැහැ. පොඩි වෙලාවක් තියෙන්න පුළුවන් කාමච්ඡන්දෙන් හිත තොරව. හැබැයි සමහරවිට ඔන්න දැන් වෙන જાතියේ බෝලයක් නම් එන්න ඉඩ තියෙනවා. ඔන්න අපි හිතමු ඔන්න මේ පාරට එනවා ව්‍යාපාද බෝලයක්. එතකොට ඔන්න අපි තේරුම් ගන්නවා. දැන් හිතේ තිබුණ යම් නිෂ්කලංක භාවයක් එතකොටත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඔන්න කලින් නොතිබිච්ච ව්‍යාපාදයක් ඔන්න හට ගන්නා ආකාරය මේ යෝගාවචරය දැනගන්නවා. ඉතින් ඒකටත් සහභාගී වෙන්න ගියේ නැහැ. ඒකටත් උදව් කරන්න ගියේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? හටගත්ත ව්‍යාපාදයත් එයත් දුර වෙලා යනවා. ෂය වෙලා යනවා. දැන් උපන් ව්‍යාපාදය අන්න දුර වෙලා ගිය ආකාරයත් අන්න යෝගාවචරය තේරුම් ගන්නවා. දැන් මෙතනටත් මෙතනටත් අහු නොවෙච්ච නිසා ඔන්න ආයි ළඟ ළඟ ආයි ව්‍යාපාදයක් නොවෙන්නත් ඉඩ තියෙනවා. ඊළඟට අපි හිතමු ඔන්න තීන මිද්දේ. දැන් ඈලි මෑලි ගති. මේකත් එන හැටි දැකගෙන ඉන්නේ. දැන් හොඳ අවදිමත් භාවයක ඉන්නවා. ඒ ඉන්නකොට දැන් ඈලි මෑලි ගතියක්, කම්මැලි ස්වභාවයක් හටගන්නා ආකාරයක් තේරෙනවා. ඉතින් මේ හටගන්නා මේ තීන මිද්දයට අහු නොවුනනම් අවදිමත් භාවය තුළම Tamanට ඉන්න පුළුවන්. එතකොට අන්න අරයා ආයෙත් දුර වෙලාම යනවා. එතකොට ආයේ තීන මිද්දට අහුනේ නැහැ, නින්දට වැටුනේ නැහැ, අවදියෙන්මයි ඉන්නේ. ඒ නිසා අන්න තීන මිද්දට දැන් අපිව අල්ලගන්න බැරි වුණා. ඔය විදිහට හිතේ විසිරුණු ස්වභාවයක් හට ගන්නවනම් ආයේ හිත පොඩ්ඩක් චංචල වෙන්න ගන්නවනම් ඒකත් දැනගන්නවා. හැබැයි දැනගන්න නිශ්චලතාවයක් තුල ඉඳගෙන වගේ. ඒ නිශ්චලතාවයකට කර දීලයි මේ වැඩේ කරන්නේ. එතකොට අන්න නැවත හිත විසිරෙන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ඒකත් ඡය වෙලා යනවා. හිතේ යම් විචිකිච්ඡා පහළ වෙනවා නම් සැකයක් පහළ වෙනවා නම් ඒකටත් ඔය වගේමයි අපි ඒක වර්ධනය කරන්න යන්නේ. ඒ ඔස්සේ දිගට දිගට හිතන්න යන්නේ. ඒ ඔස්සේ කතන්දර ගොතන්න යන්නේ නැහැ. නිසා මේ එන එන නීවරණ වලට අපි මුලා වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේවා හට ගන්න ආකාරය, නැති වෙලා යන ආකාරය, ටික වෙලාවක් ඒවයෙන් තොරව නැවතත් හිත සාමකාමීව තියෙන ආකාරය අර දැනගන්න යෝගාවචරයෙකුට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ තවත් විස්තර කරනවා ආයතන පබ්බේදී උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපි ඇහෙන් රූපයක් දකිනවා. දැන් බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේ වෙනකොට මේ ඇහි රූපයක් දැකීම සම්බන්ධයෙන් මේ යෝගාවචරයට යම් වැටහීමක් තියෙනවා. ඇහැ කියන්නේ මොකද්ද? රූපයක් කියන්නේ කොහොමද? ඇහි රූපයක් හටගත්තාම මේ ක්ලේශයක් හටගන්නේ කොහොමද කියලා යම් වැටහීමක් තියෙනවා. කියන්නේ අපි හිතමු අපි කැමති දර්ශනයක් ඇහැට සම්මුඛ වෙනකොට. ඉතින් අපේ හිතේ කැමැත්තක් හටගන්නවා. අපි දුන්නේ කාමච්ඡන්දයක්ම කියලා කැමැත්තක් හටගන්නවා. කැමැත්තක් හටගන්නා ආකාරය දැන් මේ භාවනා කරන වෙලාවෙම වෙන්න ඕනේ නැහැ. වෙනත් අනිකුත් කටයුතු කරමින් ඉන්න වෙලාවෙදි වෙන්න පුළුවන්. මොකද දැන් චිත්තානුපස්සනාව කරන යෝගාවචරයේ උත්සාහවත් වේ යුතුයි. අවදීන් ඉන්න හැම මොහොතකම හිත ගැනත් යම් වැටහීමක් ඇති කරගන්න. අනිත් කටයුතු වල නියැලෙනවා. හැබැයි හිත දිහා බලාගෙන. හිත ගැන යම් වැටහීමක් තියෙනවා. ඕක ගැනත් බුදුරජාන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. ඒ කියන්නේ එළදෙනක් තනකමින් ඉන්නකොට උගේ පැටවු ඉන්නවනම් ළඟ ඌ පැටව ගැනත් යම් අවධානයකින් තමයි ඉන්නේ. හැබැයි තමන්ගේ වැඩේ කරන්නේ මේ අතහැරලා දාන්නෙත් නෑ. ඌ තන කන වැඩෙත් කරනවා, තනකොලත් කනවා. ඒ වගේමයි පැටව දෙහත් පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නේ. අන්න වගේ තමයි මේ චිත්තානුපස්සනාවක ධම්මානුපස්සනාවක යෙදෙන යෝගාවචරයේ අනිත් වැඩ කටයුතු වල යෙදෙද්දිත් ඒ වැඩ කටයුතු හරහා හිතට මොකද වෙන්නේ? හිතේ තිගැස්සීමක් ඇති වෙනවද? හිතේ නොරුස්නා ගති පහළ වෙනවද? හිතේ කාමච්ඡන්දයක් පහළ වෙනවද? හිත විසිරෙන්න පටන් ගන්නවද? හිතේ ආයි කතන්දර ගොතනවද? කියලා මේ අනිකුත් වැඩ කටයුතු කරද්දිත් අන්න හිත ගැන යම් අවධානයක් තියෙනවා. එතකොට මේ මට්ටමේදී යෝගාවචරයට ඔන්න තේරෙනවලු එයා ඇහෙන් රූපයක් දකිනවා ඔන්න ඒ හරහා කලින් නොතිබුණු සංයෝජනයක් පහළ වෙනවා. යම් කෙලෙස් ස්වභාවයක් පහළ වෙනවා මේ ඇහෙන් රූපයක් දැකීම හරහා. සමහරලාට ඔන්න කනින් සද්දයක් ඇහෙනවා. ඒ කලින් නොතිබිච්ච ද්වේෂයක් අපි හිතමු දේශයක් ඔන්න මේ ඇහිුණ දේ හරහා ඔන්න හට ගන්නවා. මොකද හිත තිබුණේ එක්තරාන්දමකින් කෙලසුන්ගෙන් තොර ස්වභාවයක, නිදහස් ස්වභාවයක, සාමකාමී ස්වභාවයක. නමුත් අන්න කනින් දැන් සද්දයක් ඇහුණා. ඒ හරහා ඔන්න හිතේ යම් සංයෝජනයක් පහළ වුණා. යම් ක්ලේශයක් හටගත්තා. ඉතින් මේ හටගන්නා ආකාරය එයා දකිනවා. යථාච අනුප්පන්නස්ස සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ කලින් නොතිබිච්ච සංයෝජනයක් හට ගන්නවද? අන්න ඒක දැක ගන්නවා. uppannassa සංයෝජනස්ස පහණං හෝති තංච පජානාති. අර නීවරණ පබ්බේ වගේමයි මේ හටගත්ත සංයෝජනය, හටගත්ත මේ අපිටම ක්ලේශය හඳුනාගත්තා නමුත් අහු වෙන්නේ අහුුනේ නැහැ. ඒකට උදව් කරන්න ගියේ නැහැ, පෝෂණය කරන්න ගියේ නැහැ. එයා තේරුම් ගත මේ කන හරහා ආපෝ සද්දයක් නිසයි මෙන්න මේ ක්ලේශය හටගත්තේ කියලා තේරුම් ගත්තා. තේරුම් ගත්ත නිසා ක්ලේශය හඳුනාගත්ත නිසා ඒකට උදව් කරන්න ගියේ නැහැ. මේක හුදු ක්ලේශයක් පමණයි. අපි දුම් මේක හුදු द्वේෂයක් පමණයි. ව්‍යාපාදයක් පමණයි කියලා තේරුම් ගත්තා. තේරුම් ගත්තා නම් අන්න උදව් නොකිරීම නිසා මේක ෂය වෙලා යනවා. දුර වෙලා යනවා. දැන් මෙතෙන්දී ආයෙත් අමුතුවෙන් මෛත්‍රී භාවනාවක් කරන්න ඕනේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් නොවැඩුණු මනසකදී නම් මේ ද්වේෂයක් ආපු ගමන් ඕක උතුරලා යනවා. මේක මුළු ද්වේෂෙම දැවෙන්න ගන්නවා. ඉතින් සමහරවිට ඉතින් මෛත්‍රී භාවනාවක් වඩලා බුදු ගුණ සිහි කළා වෙන පොතකුත් බලලා ඇහෙන මේ උත්සාහයක් දරනවා මේ දේශය පහ කරගන්න. නමුත් මේ මට්ටමට එනකොට යෝගාවචරයෙකුට නැවතත් මේ සඳහා ප්‍රතිවිරුද්ධ බලවේගයක් දියත් කරන්න උවමනා නැහැ. මොකද මේ හිතේ තියෙන සතිමත් භාවයම ප්‍රබලයි. හිතේ ඒ හරහා වැඩිලා තියෙන ප්‍රඥාවම ප්‍රබලයි මේ ද්වේෂය පහ කිරීම සඳහා. එතකොට මේ ද්වේෂය ද්වේෂයේ වශයෙන් නැත්නම් ව්‍යාපාදයේ ව්‍යාපාදයේ වශයෙන් හඳුනා ගත්තනම් එතෙන්ට හොඳට සතිමත් වුණා නම් ඒකම ප්‍රමාණවත් මේ ද්වේෂය දුර වෙලා යන්න. ඉතින් ඔය වගේමයි අනිත් පැත්තට පියනවා පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජාන. දැන් ඊළඟට මේ ව්‍යාපාදයේ දුර වෙලා ගියා. දැන් පොඩි වෙලාවක් ඒක පැමිණියේ නැහැ. ඒ ස්වභාවයක් දැනගන්න. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් හිත හිතත් එක්ක ගනුදෙනු කරනකොට දැන් හිතේ එතකොට මේ සංයෝජනයන් හට ගන්නා ආකාරය නැත්නම් නීවරණ හට ගන්නා ආකාරය ඒවා දුර වෙලා යන ආකාරය ටික වෙලාවක් ඒවෙන් තොරව හිත සාමකාමීව තියෙන ආකාරය දැකගනිමින් අන්න යෝගාවචරය මේ කටයුත්තේ යෙදෙනවා. ඉතින් තවත් පැත්තකින් ඔය ආනාපාන සති සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ මේතර තවත් පැත්තකින් පෙන්නනවා අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්කති. දැන් අර හටගත්ත යම්කිසි ක්ලේශයක් ඒක නැති වෙලා යනවා. ඒක අනිත්‍ය ස්වභාවය දකිමින් වාසය කරනවා. ඒ වගේම මේ එකකටවත් ඇලෙන්න යන්නේ නැහැ. මගේ කරගන්න යන්නෙත් නැහැ. ඒකෙන් දුක් ගන්න යන්නෙත් නැහැ. ඒ වගේමයි ඒක ගැටෙන්න යන්නෙත් නැහැ. ඉතින් තියෙන්නේ හිතේ විරාගී ස්වභාවය. විරාගානුපස්සී අසසිසාමිති සික්කති. හිතේ මොන දේ පහළ වුණත් ඒවා මම මගේ කරගන්න යන්නේ නැහැ. ඒවට ඇලෙන්න, ගැටෙන්න, බැඳෙන්න යන්නේ නැහැ. පැටලෙන්න යන්නේ තමන් ඉන්නේ බොහොම විරාගී ස්වභාවයක. හිතට පහළ වෙන දේවල් සම්බන්ධයෙන් විශේෂත්වයක් නැහැ. එතකොට මේ විරාගී ස්වභාවය හිතේ පවත්තමින් අන්න ධම්මානුපස්සනාව වේදෙනවා. නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ ධම්මානුපස්සනාව කොටසේදී බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ඕනේ නම් අර දේවල් යන හැටි බලනවා. ඒවා දැන් ෂේ වෙලා, දුර වෙලා, බොඳ වෙලා යනවා. ඒ බොඳ වෙලා යන හැටි දිහා බලාගෙන ඉන්නවා. ඒ එහෙම බලාගෙන ඉඳීම හරහා නැවතත් අන්න හිත විවේකයටම පැමිණෙනවා. පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති. දැන් හිතේ තියෙන්නේ මේ එන දේවල් අතහැර දැමීමේ ආකල්පයක්. අතහැර දාලා නැවතත් අර හිත විවේක ස්වභාවයට. එහෙම නැත්නම් අනිශ්චිත ස්වභාවයට. කිසිවක කිසිවක්මත් කිසිවක් මත යැපෙන්නේ නැති ස්වභාවයක. බොහෝම ආතතියකින් තොර ස්වභාවයක හිත පැවැත්වීමේ ඌමනාවක් තමයි යෝගාවචරයට තියෙන්නේ. මොකද එයා දන්නවා දැන් එතන තමයි සහනයක් තියෙන්නේ. එතන තමයි පිච්චෙන්නේ නැත්තේ. එතන තමයි දැවෙන්නේ නැත්තේ. එතන තමයි නිවීමක් තියෙන්නේ. කියලා අන්න එයාට වැටහිලා එයා වැඩි වැඩියෙන් ඒ අනිශ්චිත භාවය ඇසුරු කරන්න උත්සාහත් වෙනවා. නමුත් මේ අනිශ්චිත භාවය උනත් ඒකට ඇලිලා ඒකෙම හිර වෙලා එහෙම ඉන්න ගතියකුත් නැහැ. දැන් එයා හිතේ තියෙන මේ සංයෝජනයන්ට නැත්තම් මේ කෙලෙස් ස්වභාවයන්ට පහළ වෙන්නත් එක අතකින් ඉඩ දෙනවා. මොකද එහෙම නැත්තම් ප්‍රඥාවක් වැඩෙන්නෙත් නැහැ. එහෙම නැත්තම් මේ කෙලෙස් දුර වෙලා යන්නෙත් නැහැ. ආශ්‍රවයන් ඡය වෙන්නෙත් නැහැ. අපි බංකර් එකක් ඇතුළට වෙලා හිටියයි කියලා යුද්ධ දිනන්න බෑ. ඒ වගේ තමයි අපි මේ ස්වභාවයත් තුළ සමාධියත් තුළ වැඩි වැඩියෙන් හිටියා කියලා කෙලෙස් කැපෙන්නේ නැහැ. ඒ නිසායි බුදුරජාන් වහන්සේ ඔය සල්ලේක සූත්‍රයේදී එහෙම පැහැදිලි කරන්නේ අපි ඊටාම ප්‍රබල සමාධියක ඉන්නව වෙන්න පුළුවන්. එතෙන්දී බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඔය රූපාවචර ධ්‍යාන හතර සම්බන්ධයෙන්ම සඳහන් කරනවා. අරූපාවචර ධ්‍යාන හතර සම්බන්ධයෙන්ම සඳහන් කරනවා. ඒවා සඳහන් කරලත් බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මේ සතර ධ්‍යානවල සිටීම තුළ ditta ධම්මසක වේරණයක් තියෙනවා. වර්තමාන වශයෙන් යම් සෝයක් තියෙනවා. නමුත් කෙලස් කැපීමක් වෙනවයි කියලා මම කියන්නේ නැහැ. ඒ වගේමයි අරූප ධ්‍යාන තුළ චිත්ත විවේකයක් තියෙනවා. නමුත් කෙලස් කැපීමක්, සල්ලේඛයක් වෙනවා කියලා මම කියන්නේ නැහැ. කියලා බුදුරජාන් වහන්සේ මේ ස්වභාවය පෙන්ලා දෙනවා. ඒ අපි සමාධියක් හදාගන්නත් ඕනේ. අවශ්‍ය වුණාම ඉතින් ඒකෙන් යම් විවේකයක් චිත්ත විවේකයක් ලබා ගත්තට වැරදුකුත් නැහැ. නමුත් ඒ තුලම අපි ජීවත් වුණා කියලා දවසේ වැඩි කාලයක් එතන හිටියා කියලා කෙලස් කැපීමක් වෙන්නෙත් නැහැ. ඒ නිසා විපස්සනාවක් වඩන යෝගාවචරයෙක් සැලකිලිමත් වෙන්න වෙනවා. කොහොමද මේ සතියයි සමාධියයි එක අතකින් හසුරව ගන්න කියලා. ඇතැම් වෙලාවක සමාධිය අඩු නම් Tamanට සටන් කරන්න බැරි තරමට කෙලෙස් වේගෙන් වේගෙන් එනවා. ඒ වෙලාවට අන්න සමාධිය වඩා ගන්න වෙනවා. ඇතැම් වෙලාවක සමාධිය වැඩි නම් අන්න ඒ සමාධියේ බලය නිසාම කෙලෙස් නෑවෙත් ඉරිනවා. අන්න එතෙන්දී පොඩ්ඩක් කෙලෙස් අවශ්‍ය වෙනවා මේ කටයුත්ත කරන්න නම්. එහෙම නැත්නම් අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා ධම්මානුපස්සනාවක යෙදෙන්න නම්. ඉතින් මේ කටයුතු තේරුම් අරගෙන අපිට මේ ධම්මානුපස්සනාවක් එතකොට කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මානසිකාන සමුදයා ධම්මානං සමුදයෝ මානසිකාර නිරෝධා ධම්මානං අත්තගමෝති. ඔන්න තවත් පැත්තකින් පෙන්නනවා දැන් මේ මානසිකාරයක් නිසා තමයි මේ ධර්මයන් පහළ වෙන්නේ හටගන්නේ. මානසිකාර නිරුද්ධ වී මානසිකාරය නිරුද්ධ වී යාමෙන් තමයි ධර්මයන් නිරුද්ධ වෙලා යන්නේ. ඔන්න දැන් අපිට තව පැත්තකින් තේරුම් ගන්න පුළුවන් මේ සිද්ධ වෙන කාර්යය. එහෙම නැත්නම් මේ හිතේ ක්‍රියාකාරීත්වය මොකද බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ හිතේ හටගන්න දේවල් මානසිකාරය මුල් කරගෙනයි හටගන්නේ. මානසිකාරයෙන් දුර වෙනකොට මේක නැති වෙලා යනවා. දැන් අපි මේක තේරුම් ගන්න මුලින්ම අපි එමු ඊටාම සරල තැනකට අපි හිතමු කෙනෙක් මෙනෙහි කිරීමක් කරනවා. අපි හිතමු දැන් වම දකුණ කියලා මෙනෙහි කිරීමක් කරනවා. අන්න හිත යොමු කරනවා වම් පාදයට. වම කියලා මෙනෙහි කරනකොට වම් පාදය ඔන්න පොළවේ වැදුනා. වදිනකොට ඒ වදින තැනට හිත යොමු කරනවා. මෙන්න මේ හිත අවශ්‍ය තැනට යොමු කිරීම කියන එක තමයි මානසිකාරය කියලා කියන්නේ. ඊට ඔන්න දකුණු පාදය පොළවේ වැදුනා. අන්න එතනට අපි අපේ හිත යොමු කරනවා. අපේ අවධානය යොමු කරනවා. අන්න අපි එතනට තමයි මානසිකාරය පිහිටවන්නේ. මෙන්න මේකට තමයි මානසිකාරයේ ලක්ෂණය. ඒ කියන්නේ අපිට උවමනා තැනට හිත හරවනවා. හිත යොමු කරනවා. ඒක තමයි මානසිකාරය කියලා කියන්නේ. දැන් අපි මේ භාවනාව හරහා එතකොට පුහුණු වෙනවා මේ අපිට ඕන තැනට හිත යොමු කරන්න, හිත ඉලක්ක කරන්න ඔන්න අපි පුරුදු වෙනවා. මොකද දැන් මේ තාක් භාවනා නොකරන කෙනෙකුට මෙබඳු හැකියාවක් තිබුණ නැහැ. හිත සම්පූර්ණයෙන්ම එයාව මේ හිතට කැමති එහෙම නැත්නම් කෙලස් වලට කැමති පාරක තමයි එක්කගෙන යන්නේ. ඉතින් මේ තැනත්තා සම්පූර්ණයෙන්ම කෙලස් වසඟයටපත් වෙලා කෙලසුන් වල දාසත්වයක තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපි හිතලා බලන්න සතිය නොවැඩන සිහිය දියුණු නොකරන භාවනාවක් නොවඩන සාමාන්‍ය මනසක ස්වභාවය සම්පූර්ණයෙන්ම හිතේ යම් කෙලෙස් මතුවෙනවා ඒ ඒ කෙලෙස් වල දාසත්වයකටපත් වෙනවා ඒක අත්කින් ඉතින් හරිම අනුකම්පා සහගත තත්වයක් මොකද මේ තැනත්තා දන්නේ නැහැ මේ මොකද්ද කරන්න කියලා මොකද ඒ තරමට මේ කෙලෙස් වල වහලෙබ් බාටපත් වෙලා කෙලෙස් විසින් මෙයාව මෙහෙවනවා මේ තැනත්තා හරිනේ රූකඩයක් වගේ ඉතින් ඔයගේ තත්වයක් තමයි අපේ සාමාන්‍ය හිතේ තියෙන්නේ දැන් අපි භාවනාවක් කරද්දී මේ දාසත්වයෙන් මිදෙන්න මින් මේ වහල් භාවයෙන් මිදෙන්න අපේ හිතේ යම් යම් ಗುಣ යම් යම් ශක්තියින් දියුණු කිරීමක් තමයි කරන්නේ. එතකොට අපි එක හැකියාවක් තමයි මේ කතා කරන්නේ. ඒ තමයි අපිට වමනා තැනට මානසිකාරය යොමු කිරීම. නැත්නම් අපේට වමනා තැනට හිත යොමු කිරීම. ඒකට තමයි මානසිකාරය කියලා කියන්නේ. එතකොට දැන් අපි වම් පාදයේ පොළවේ වදිනවා. ඔන්න එතෙන්ට හිත යොමු කරනවා. දකුණු පාදයේ පොළවේ වදිනවා. එතෙන්ට හිත යොමු කරනවා. ආයි වම් පාදේ වදිනවා එතෙන්ට හිත යොමු කරනවා. මේක කාලයක් කරන්න කරන්න දැන් අපේ හිතේ හැකියාවක් වර්ධනය වෙනවා අපිට ඌමනා තැනට හිත යොමු කරන්න. දැන් ටිකක් අපේ හිත අපේ පාලනයට ආවා වගේ. මෙතෙක් කාලයක් අපි එයාගේ පාලනය යටතේ හිටියේ දැන් ඔන්න ටිකක් අපේ පාලනය යටතේ හිත තියෙනවා. අපිටම දැන් ආනාපාන සතියේ වඩනවා. එතකොටත් අන්න හුස්ම රැල්ලක් මතුවෙනකොට අපි එතන හිත තියෙනවා. ආයේ ප්‍රස්වාසයක් සිද්ධ වෙනකොට අපි එතන හිත තියෙනවා. ඉතින් මේක වර්ධනය වෙනකොට වර්ධනය වෙනකොට තමයි අන්න අපි ඊළඟට උත්සාහත් වෙනවා මේ ආස්වාසයක කොහොමද මුල දකින්නේ. ඊටාම සියුම මෙතන පටන් ගැනීමක් තියෙනවා. අපිට පුළුවන් මේ ආස්වාසය මතු වෙනකොටම තේරුම් ගන්න. අන්න මේ මුලට යන ස්වභාවය ප්‍රභවයට යන ස්වභාවය තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. කියන්නේ අපිට හිත යොමු කරන්නත් පුළුවන් ඊට අමතරව දැන් බුදුරජාන් වහන්සේ තවත් අපිව එහාට යොමු කරනවා ගැඹුරකට යොමු කරනවා ඒ තමයි කොහොමද මේකේ හේතුන් දකින්නේ එහෙම නැත්නම් මේකේ මූල ස්වභාවය දකින්නේ පටන් ගන්නා ස්වභාවය දකින්නේ අන්න අපි තවත් එහාට යනවා දැන් අන්න යෝනිසෝ මනසිකාරයට මනසිකාරයේ පැත්තට ඔන්න අපි හැරෙනවා මොකද සාමාන්‍යයෙන් හිතේ තියෙන අයෝනිසෝ මනසිකාරය අපි ওই තරම් ගැඹුරක් දකින්නේ නැහැ අපි මේ මතු පිට තමයි ජීවත් වෙන්නේ හිතේ යනවා මොකක් හරි චිත්‍රපටියක් අපි ඒක ගැන වැටහීමක් නැහැ. ඒ චිත්‍රපටියේ ඉන්න නළුනිලියන්ට අපි රැවටිලා අපි ඒක තුල ජීවත් වෙනවා. නමුත් මේ නළුනිලියෝ ඔක්කොම මේ රංගපෑමක් කරන්න කියලා අපිට තේරෙන්නේ අපි ඒ තරම් මුලට යන්නේ නැහැ. ඒ තරම් හේතු බලන්න යන්නේ නැහැ. අපි ඉන්නේ තන්නිකරම මතු පිට ලෝකේ. දැන් මේ භාවනාවක් කරහා අන්න බුදුරජාන් වහන්සේ අපිව මුලට එක්කගෙන යනවා මූල ස්වභාවය, හටගන්නා ස්වභාවය දකින්න උගන්වනවා. දැන් මේ නිසාම මේ සූත්‍රයේ එන මෙන්න මේ මානසිකාර සමුදයා සබ්බේ ධම්මා. නැත්තම් මානසිකාර සමුදයා ධම්මානං සමුදයෝ, මානසිකාර නිරෝධා ධම්මානං අත්ථගමෝ කියන ප්‍රකාශය ඊටාම වැදගත් වෙනවා. මානසිකාරයෙන් නිසයිලු මෙන්න මේ ධර්මයන් හටගන්නේ. මානසිකාරයන් නිරුද්ධ වී යාමෙන් දේ ධර්මයන් නිරුද්ධ වෙලා යනවලු. ওই වගේම තවත් ප්‍රකාශයක් එනවා කිං මූලක සූත්‍රයේදී අංගුත්තර නිකායේ ඒකදී බුදුරජාණන් වහන්සේ කියනවා මානසිකාර සබ්බවා සම්භවා සම්මේ ධම්මා. මේ මානසිකාර නිසා තමයි සිල් ධර්මයන් හටගන්නේ. ඉපදෙන්නේ කියලාත් ප්‍රකාශයක් කරනවා. ඉතින් මෙන්න මේ වගේ මානසිකාරයට මේ විශේෂයෙන්ම චිත්තානුපසන ධම්මානු ධම්මානුපසනා මට්ටමේදීත් සෑහෙන තැනක් ලැබෙනවා. මොකද අපි හිත යොමු කරගෙන හිටියොත් තමයි අන්න ඒ තැනට දේවල් හට ගන්න ආකාරය දැක ගන්න හම්බ වෙන්නේ. දැන් අපි කතා කළා මේ හිතේ කාමච්ඡන්දයක් හටගන්නා හැටි බලනවා කියලා. දැන් එයා ඒ දිහා හොඳට ඇහැ ගහගෙන හිටියොත්, හිත යොමු කරගෙන හිටියොත් තමයි එයාට හම්බ වෙන්නේ මේ කලින් තිබුණා නිදහස් ස්වභාවයක්, කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයක්. ඔන්න දැන් කාමච්ඡන්දයක් හටගන්නවා. ඔන්න ඒකට මම සහභාගී වුණේ නැහැ. ඒකට මං අනුග්‍රහ කරන්න ගියේ නැහැ. අන්න කාමච්ඡන්දේ දුර වෙලා යනවා. දැන් ඔන්න ආයෙත් හිතේ තියෙන නිදහස් ස්වභාවයක්. කියලා අන්න ඒ ඒ දිහා හිත යොමු කරගෙන හිටියාම තමයි ඒ දේ වැටහෙන්නේ. දැන් අයෝනිසෝ මනසිකාරයේ ඔයිට වඩා හාත්පසින්ම වෙනස් සිද්ධියක් සිද්ධ වෙන්නේ. එතෙන්දී අපේ හේතු බලන්න යාමක්වත් මුලට යාමක්වත් නැහැ. තනිකරම මතු පිට ජීවත් වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒත් එක්කම අපි මේ මුලට නොයෑම නිසා අපි තනිකරම මේ එළියේ තියෙන චිත්‍රයේ ගොදුරක් බවට පත් වෙනවා. දැන් මේ ස්වභාවය බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. දැන් අපි හිතමු දෙයක් දිහා දැක්කම ඒක හරි ලස්සනයි වගේ පේනවා. සුබ නිමිති යන්න අපි ගන්නවා. දැන් මේ එළිය තියෙනවා තමයි බලන්නේ. හැඩරුව බලනවා, පාට බලනවා, ලස්සන බලනවා. ඉතින් මේකේ අර එළිය තියෙන ටික බලමින් ඉන්නකොට ඉන්නකොට ඔන්න කාමච්ඡන්දේ හට ගන්නවා. නූපන් කාමච්ඡන්දයක් හට ගන්නවා. ඒ කියන්නේ කලින් තිබුණ නැහැ කාමච්ඡන්දයක් මතුවෙලා ඔන්න දැන් රූපයක් දැක්කා. දැක්කම ඒකේ තියෙනවා මේ එළියට පේන්න යම් යම් සුබ නිමිති. Taman කැමති නිමිති තියෙනවා. ලකුණු තියෙනවා. අන්න ඒවා අගය කරමින් රස විඳිමින් දැන් ඉන්නකොට දන්නේම නැහැ ඔන්න අර කලින් නොතිබිච්ච කාමච්ඡන්දේ හටගන්නවා. ඊළඟට මේක ඕනම් බුද්ධ වචනේම මතක් කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අත්තිබික්කවේ සුබ නිමිත්තං. තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදාය. දැන් ඔන්න මහණෙනි තියෙනවා සුබ නිමිත්තක්. මෙන්න මේ සුබ නිමිත්ත සම්බන්ධයෙන් අයෝනිසෝ මනසිකාරයෙන් බලනවා. ඒකම බහුලීකృత කරනවා. ඒකෙම දැන් තව තව ඒ ගැන හිතලා හිතනවා අයෝනිසෝ මනසිකාරය. නුනුවණින් හිතනවා. ඒකම අන්න බුදුරජාන් වහන්සේ කියනවා ආහාරයේ බවට පත් වෙනවා මේ නූපන් කාමච්ඡන්දේ ඉපදීම සඳහා. ඒ වගේම පෙන්නනවා පටිඝ නිමිත්ත. ඒ කියන්නේ දැන් අපි ඔන්න අපි අකමැති කෙනෙක්ව දැක්කා. දැක්කට පස්සේ ඔන්න මතක් වෙනවා දැන් මේ මනුස්සයා මෙහෙම කරා අරම කරා මේ අන්න අහවලා තමයි මේ මගේ යාළුවාටත් මෙහෙම මෙහෙම කරා අන්න අර නිමිති ටිකක් වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් එකතු කරනවා දන්නේම නැතුව අර කලින් නොතිබිච්ච පටිගයක්, කලින් නොතිබිච්ච ද්වේෂයක්, තරහාවක් ඔන්න හිතේ හට ගන්නවා. ඉතින් ඒ වගේම පෙන්නනවා හිතේ කම්මැලිකම් ඇති වෙනවා. ඈලි මෑලිකම් ඇති වෙනවා. දේවල් ගැන නිකන් කරගෙන යන වැඩේ එපා වෙන ගතිය ඇති වෙනවා. ඒකටම අහු වෙනවා. දැන් ඈනුමකුත් යනවා. කිරා වැටෙන්න පටන් ගන්නවා. දන්නේම නැහැ ඔන්න නින්දට වැටෙනවා. අන්න තීන මිද්දට අහු වෙනවා. තීන මිද්ද අන්න අපි පෝෂණය කරනවා. මොකද අයෝනිසෝ මනසිකාරය නිසා. මතුවෙච්ච අර උඩ ලක්ෂණ ටිකට අපි අහු වුණා. ඒ වෙනුවට අවදිමත් භාවයක් දිනු කරගන්න අපිට මතක් වුණේ නැහැ. මුලට යන්න මතක් වුණේ නැහැ. ඒ වෙනුවට අන්න මතු පිට ආව දෙයටම එහෙම්ම අහු වුණා. දන්නේම නැහැ නින්දට වැටුණා. අනිත් පැත්තෙන් හිත පොඩ්ඩක් හරි සෙලවෙන්න ගත්තොත් හිතේ තිබිච්ච සංසිඳිච්ච භාවය නැත්තම් තැම්පත් භාවය නැති වුණොත් ඒකටම අපි උදව් කරොත් එහෙම. ඒකට තව ටිකක් එහෙට මෙහෙටයි හිතන්න ගත්තොත් අන්න දන්නේම නැහැ හිත විසිරෙන්න ගන්නවා. උද්දච්ච කුක්කුච්චයට වැටෙනවා. ඒ වගේමයි හිතේ යම් හෝ සැකයක් පහළ වුණා නම් ඒකට අපි මේ පොහොර දැම්මොත් තව තව ඒ ගැන සැකම කරන්න ගත්තොත් අන්න සැකේම වර්ධනය වෙනවා. සැකේම ඔඩුදුවනවා සැකේම අන්න සම්පූර්ණයෙන් විනාශ වෙලා යනුනත් පුළුවන්. අන්න විචිකිච්ඡාව පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අපි අයෝනිසෝ මනසිකාරය මුල් කරගෙන නම් කටයුතු කරන්නේ අපිට මේ නීවරණ වලින් තමයි අන්තිමට හිත ආඩ්‍ය වෙන්නේ නැත්නම් හිත සම්පූර්ණ ගොදුරක් බවට පත් වෙන්නේ. හැබැයි මේකේ අනිත් පැත්ත අපි හොඳට මුල දැකලා හේතු දකින පැත්ත අපි දිනු කරනවා නම් අන්න ඒ පැත්තට බුදුරජාන් වහන්සේ කියන යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට යෝනිසෝ මනසිකාරය හරහාම සති සම්පජඤ්ඤය දිනු වෙනවා කියලා කියනවා. අවිජ්ජා සූත්‍රය හම්බ වෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතේ. එතෙන්දී බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා යම්ස කෙනෙක් තුළ හොඳට මේ හේතු දකින ස්වභාවයක් මුලට යන ස්වභාවයක් තියෙනවා නම් අන්නේ හරහා සති සම්පජඤ්ඤය දිනු වෙනවා කියලා. ඉතින් මේක තේරුම් ගන්න ඒ තරම්ම අමාරුත් නැහැ. දැන් අපි හිතමු අපි සක්මන් භාවනාවේ යෙදෙනවා. අපි මුලින් යෙදුනේ වම දකුණ කියලා. මොකද අපිට ඕමනා වුණේ දැන් එකපාරටම මේ ඔක්කොම කරගන්න බෑ. ඉස්සෙල්ලා අපි අපි කරන්න අපිට කරන්න වෙනවා මේ අතීතයෙන් අනාගතයෙන් මේ කතන්දර ගොතන ස්වභාවයෙන් හිත මුදව ගන්න. ඉතින් අපි වම කියලා දකුණ කියලා වම කියලා දකුණ කියලා දැන් පොඩ්ඩක් ඔන්න වර්තමානට හිත ගත්තා. දැන් හැබැයි ඔතනින් නතර කරන්නේ නැහැ. අන්න මේ යෝගාවචරය උත්සාහත් වෙනවා මේක ටිකක් දැන් දුර කරන්න. දැන් එයාට ඔන්න හැකියාව ලැබෙනවා. මේ කොනේ ඉඳන් එහා කොනටම යන්න. එහා කොනේ ඉඳන් මෙහා කොනටම එන්න. දැන් ඔය කාලයක් කරන්න කරන්න දැන් එයාට හැකියාව ලැබෙන දැන් වම දකුණ කියන්න ඕනෙත් නෑ. හිතට හිත වචනයකින් තොරවම එතෙන්ට යොමු කිරීමේ හැකියාව ලැබෙනවා. දැන් වම නොකියුවට වම් පාදයේ වදිනකොට හිත නිශ්ශබ්දව එතෙන්ට යොමු කරනවා. ආයි දකුණු පාදයේ පොළවේ වදිනකොට නිශ්ශබ්දව හිත එතෙන්ට යොමු කරනවා. දැන් ඇතුලේ කතාව සෑහෙන්න සමනය වෙලා. මේ දේ කරන්න පුළුවන් නම් අන්න ඊළඟ පියවරකට යන්න පුළුවන්. දැන් අන්න සතිය දැන් ටිකක් වර්ධනය වෙලා. දැන් අන්න සම්පජඤ්ඤය දිනු කරගන්න යෝගාවචරයට උත්සාහත් වෙන්න පුළුවන්. අන්න එයා බලනවා දැන් මේ පාදයක් බිම වදිනවා. වදිනකොට කොහෙද ඉස්සලා වදින්නේ? දැන් ටිකක් සූක්ෂම කරනවා මේ කටයුත්ත. දැන් තේරෙනවා අපි තුමු විනුඹ තමයි වදින්නේ. දැන් ඊට පස්සේ කොහොමද මේ දැනීම වර්ධනය වෙන්නේ? දැන් ඔන්න විනුඹ ක්‍රමයෙන් වැදුනා. ඊට පස්සේ ටික ටික පාදයේ පහත් වෙනවා. අන්න දැන් තව තව දැනීම දැනෙනවා. පාදයේ ඉස්සරහා ඉස්සරහා කොටස් වලට දැන් දැනීමක් දැනෙනවා. ඊට අපි හිතමු ඔන්න ඉස්සෙල්ලම ඇඟිලි වලින් කොහොමද දැන් අන්තිමට ඇඟිලි වලට කොහොමද දැනෙන්නේ? කොයි ඇඟිල්ලටද දැනෙන්නේ? මේ වගේ හොඳට අර සියුම් සියුම් විස්තර බලන්න බලන්න අන්න සම්පජඤ්ඤයත් වැඩෙනවා. එතකොට අපිට තේරෙනවා මේ හොඳට නිවැරදිව එක තැනකට අපිට උමනා විදිහට මේ මානසිකාරය හැසිරෙව්වොත් යෝනිසෝ මානසිකාරයක් යදෙව්වොත් අන්න අපිට ඒ හරහා සතිය දිනු කරගන්න සම්පජඤ්ඤය දිනු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපි හිතමු අපි වේදනාවක් දිහා බලනවා. වේදනාවක් මුලින් බලන්න ගියාට ඒ තරම්ම විස්තරයක් දැනෙන්නේ නැහැ. නමුත් අපි අධෛර්ය නොවි නැවත නැවත වේදනාව දිහා බලනවා. නැවත නැවත බලන්න බලන්න අන්න කෙනෙකුට අර කලින් නොදැකපු විස්තර දැකගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. සමහරවිට මේ එකක් කියලා මුලින් දැනෙච්ච වේදනාව දැන් අපිටම කුඩා වේදනාවන් පහක් වශයෙන් දැනෙනවා. තවට්ටයක් ලං වෙලා බලද්දි සමාහයට කුඩා වේදනාවක් 10ක් තියෙන්නත් පුළුවන්. කියන්නේ අන්න හිත දැන් සියුම් වෙලා සූක්ෂම වෙලා දෙයක් දිහා බොහොම සියුම්ව විස්තර සහිතව දැක ගැනීමේ හැකියාව වර්ධනය වෙලා. ඉතින් අන්න වගේ හොඳට බැලීම හරහා සතියක් දියුණු වෙනවා සම්පජඤ්ඤයක් දියුණු වෙනවා. එතකොට අපි මේ යෝනිසෝ මනසිකාරයකින් අර හේතු දක්නා ස්වභාවයකින් මුල දක්නා ස්වභාවයකින් ඒකේ මුලට යන ස්වභාවයකින් මේ කටයුත්ත කිරීම හරහා අන්න සති සම්පජඤ්ඤයත් වැඩෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා ඒ හරහා ඉන්ද්‍රිය සංවරයත් වැඩෙනවා. ඒ කියන්නේ දැන් හිතේ සතිමත් භාවයේ තියෙනකොට එයාට දැනෙනවා මේ හිතට එන්නේ මොනවාද කෙලෙස්ද කුසල්ද නැත්නම් අකුසල්ද කුසල්ද කියලා දැනෙනවා. එතකොට ඒ හරහා එයා ටිකක් කලින් තරම් නෙමෙයි දැන් පොඩ්ඩක් හිතේ චකිතයක් තේනවා මේ අකුසල් කරන්න. හිරි ඔතප් දෙක දැන් හිතේ පහළ වෙලා. මොකද සතිය සම්පජාඤ්ඤය දියුණු වෙනකොට හිත අවදිමත් වෙනකොට කලින් තරම් ඉක්මනට අකුසලයක් කරන්න බෑ. අපි හිතමු සතෙක් දකිනවා Tamanට හානි කරයි කියලාත් හිතෙනවා. නමුත් කලින් තරම් මේ द्वේෂයට ලක් වෙලා ඌට ගහන්න මරන්න යන ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට පොඩි තිරිංග තද කිරීමක් තියෙනවා. මොකද මේ සතිය දැන් ඉස්සරහට එනවා. සිහියක් එනවා දැන් ඉස්සරහට. ඒ හරහා අන්න හිතේ මේ සතා මැරුවොත් මේ මගේ දැනට මම ආරක්ෂා කරන ඕනේ සීලය කැඩෙනවා කියන ඕන මතක් වෙන්න පුළුවන්. ඔය වගේ යම් හේතුවක් හරහා එක පාරටම අර ආවේගශීලීව ක්‍රියාත්මක වෙනවා වෙනුවට අන්න පොඩි තිරිංග තද කිරීමක් හිතේ සිද්ධ වෙනවා. එක පාටම මේ ක්‍රියාත්මක වෙන්න යන්නේ පොඩක් හිතල මතල බලන ස්වභාවයක් ඔන්න සිද්ධ වෙනවා. ඒ හරහා අන්න ත්‍රිවිධ සුචරිතයක් ඉන්ද්‍රිය සංවරයක් වැඩෙනවා. ඒ හරහා ත්‍රිවිධ සුචරිතයක් වැඩෙනවා. ඒ කියන්නේ එක පාට කයින් කරන අකුසල් කරන්න යන්නේ නැහැ. ඒ වගේම එක පාට වචනය හසුරවන්න යන්නේ නැහැ. එක පාට කියලා දාන්න යන්නේ නැහැ. එක පාට පරුෂ වචන කියන්න යන්නේ නැහැ. පාට දැඩි වචන කියන්න යන්නේ මොකද දැන් හිත හරි සංවේදී. පොඩ්ඩක් දැන් හිත ගැන වැටහීමක් එක්ක තියෙනවා. එහෙම නැත්නම් දැන් හිත ටිකක් සංවේදී නිසාම යමක් කිව්වට පස්සේ දැන් හිත රිදෙනවා. කලින් වගේ නෙමෙයි. කලින් නම් හරි ගොරෝසුයි. නිසා හිත ඕන දෙයක් කරාට කිසි ගාණක් නැහැ. නමුත් මේ සතිය සම්පජඤ්ඤේ දියුණු වෙන්න දියුණු වෙන්න අපි එකාතකින් හරි සංවේදී වෙනවා. ඒකාතකින් අපි මේ වර්තමානයේ ජීවත් වෙන්න ගන්නවා. එතකොට මොන එකතකින් අපි අනිත්‍ය ගැනත් යම් තැකීමක් කරනවා. එතකොට අපි අපේ තුලින් කොහොමද මේ අනිත්‍යයේ පවා හිතරි දෙන්නේ නැත්නම් අපිත් මේ හරහා කොහොමද අකුසල් රැස් කරගන්නේ කියන ගැනත් එකතකින් මේ යෝගාවචරයට දැනෙනවා. ඒ නිසාම සතිය මේ සම්පජඤ්ඤය දියුණුවීම හරහා එයා තුල ලැජ්ජා බය දෙක දියුණු වෙලා ඊළඟට ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙලා අන්න ත්‍රිවිධ සුචරිතයක් වැඩෙන බව බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. දැන් එයා කයින් පුළුවන් තරම් හික්මෙන්න බලනවා. වචනෙන් හික්මෙන්න බලනවා. ඊළඟට මේ හරහා ගිහිල්ලා අන්න සතර සතිපට්ඨානය වැඩෙනවා කියලා බුදුරජාන් වහන්සේ කියනවා. අන්න සතිය තවදුරටත් වර්ධනය වෙනවා. දැන් අන්න මෙයා භාවනාවකට යොමු වුනොත් අන්න තව තව මේ හැකියාවන්ම මේ කතා කරන හැකියාවන්ම තවත් ඉස්සරහට ගන්නවා. මොකද මේ අපි භාවනාවකදී අපිට නැති දේවල් නෙමෙයි එකතකින් දිනු කරන්නේ. අපි ගාව සුළුෙන් තියෙන දේවල් තමයි ශක්තිමත් කරලා ගන්න. දැනට අපි ගාව තියෙන්නේ දුර්වල කළ යුතු කෙලෙස්. නැත්නම් නීවරණ තමයි ශක්තිමත් වෙලා තියෙන්නේ. දැන් අන්න අපි නීවරණ දුර්වල කරන්න හදනවා, උත්සාහත් වෙනවා. ඒ වගේමයි අපිට යහපතක් සලසන සතිය, සමාධිය, ප්‍රඥාව වගේ දේවල් තව ඉස්සරහට ගන්න හදනවා. ඉතින් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අන්න සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරගන්න මේ යන පාර උදව් වෙනවා කියලා. ඒ හරහා දිනුනා නම් අන්න බොජ්ජංග ධර්මයන් දිනු වෙනවා. බොජ්ජංග ධර්මයන් කියලා පැමිණුණා නම් නැත්නම් ඒකේ පරිණත භාවයකට ගියා නම් අන්න මේ විඥා විමුක්ත කියන ඒ නිවැරදි අවබෝධයක් පවා එන්න පටන් ගන්නවා. ඉතින් මේ හැම එකටම එක අතෙන් අර යෝනිසෝ මනසිකාරයේ මුල් වෙනවා. ඒ නිසා මෙන්න මේ මුලට යන ස්වභාවය යෝනිසෝ මනසිකාරය මේ දහම තුල සෑහෙන්න ප්‍රබල තැනක් ගන්නවා. දැන් ඒ නිසාම සබ්බාසව සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා දැන් අපි පරිහරණය කරන දේවල් නුවණින් සලකන්නේ නැතුව පරිහරණය කරොත් එහෙම ඒව හරහා කෙලෙස් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි කෑම කනවා. නමුත් අපේ ඇයි මේ කෑම කන්නේ? කෑම කෑවට පස්සේ මොකද්ද මේකට වෙන්නේ? මොකද්ද මේකෙන් ලැබෙන ප්‍රතිඵලය? ඕවා ගැන හිතන්නේ නැතුව ඔහේ අර මතු පිට දැනෙන රසට ඒ දැනෙන ස්වභාවයට ඒ රසට අපි ලොල් වෙලා මේක බොහොම කෑදර කමින් අනුභව කරන්න ගියොත් අන්න ඒ හරහත් කෙලස් වැඩෙනවා. ඒ වගේම අපි හිතමු අපි පරිහරණය කරන කුටිසේනාසනයක් නැත්නම් අපි පරිහරණය කරන ගෙදරක් හැරි මතු පිට දැක්මට විතරක් අපි මේ වසඟ වෙලා මේ ගෙදර නම් හරි ලස්සනයි. මගේ ගේ අනිත් එක ණයගේ දෙට වඩා ලොකුයි. මට තියෙන තට්ටු දෙකේ ගයක්. අරයට තියෙන නම් පොඩි ගයක්. මගේ ගේ නම් අලුතෙන් තමයි තීන්ත ගෑවේ. নানা ප්‍රකාර විදිහට අපිට අපේ ගේ වුණත් අල්ලගෙන ඕන තරම් කෙලෙස් පහල කරගන්න පුළුවන්. නමුත් යෝනසෝ මනසිකාරයෙන් යෙදෙන කෙනෙක් අන්න බුදුරයන් වහන්සේ කියනවා මේක බලන්න ඇයි මේ ගයක් පරිහරණය කරන්නේ? ඇයි මේ කෑම ටිකක් කන්නේ? මොකද අපි මේ කය තනිකර යැපෙනවා මේ ආහාර නිසා. මේ ආහාර ටික ලැබුණේ නැත්තම් මේ කය දුර්වල වෙනවා. අන්තිමට මැරලා යන්නත් පුළුවන්. ඉතින් මේ කයට කය පවතින්නේ ආහාර ටික නිසා මත නිසා අන්න ආහාර ටිකක් මේ කයට දෙනවා. ඉතින් මේ කය දන්නේවත් නැහැ මේ ආහාර ටිකක් දැන් ගන්නවා කියලා කය දන්නේත් නැහැ. එතකොට මේ ආහාර දන්නේ නැහැ දැන් මේ ඔන්න මිනිස්සෙගේ කටක් ඇතුළට ගියාය. ඔන්න දැන් මේ මිනිස්සයා මේ මේ දත් වලින් මේක හපනවය. ඔන්න දැන් ගලනාලය දිගේ යටට යනවා කියලා ඒ ආහාර ටික දන්නේත් නැහැ. ඉතින් බැලුවහම මේ 13 13 අතර හොමාරුවක් සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේවා ගැන හිතන්නේ නැතුව ඔහේ නිකන් අර මේවට දීපු නම් ගම් වලට සම්පූර්ණ මේ යට වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ආහාර ටික දැක්කහම අපිට ඔය දේවල් මතක් වෙන්නේ නැහැ. අපිට මතක් වෙන්නේ ආ මේවට දීපු එක එක නම්. මේවට ඉතින් මම විස්තර කරන්න ඕනේ නැහැනේ. ඒවැ තියෙනවා. ඉතින් විවිධාකාර වාණිජ නම් තියෙනවා. ඒ නම් හරහා අපි සම්පූර්ණ මේවට බැඳෙනවා. ඒවට විවිධාකාර වටිනකම් දෙනවා. මේක තමයි අර જાතිය, මේක තමයි මේ જાතිය, මේක තමයි අර කම්පැනියෙන් හදන්නේ, මේක තමයි මේ කම්පැනියෙන් හදන්නේ කියලා ඉතින් අපි নানা ප්‍රකාර විදිහට ඒ ඒ වෙලන් දැම්මීම් වලින් දෙන ඒ දේවල් වලට අපි රැවටිලා අපි බොහොම ගිජු ස්වභාවයෙන් ඒවා වළඳනවා නැත්නම් අනුභව කරනවා. ඒ හරහා කෙලස් වැඩෙනවා මිසක් නුවණක් වැඩෙන්නේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ ඊට වඩා අන්න යෝනිසෝ මනසිකාරය මුල් කරගෙන පටිසංඛා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි කියලා අන්න භික්ෂුන් වහන්සේලාට උගන්වනවා කොහොමද මේ නුවණින් මෙනෙහි කරලා ආහාර වළඳන්නේ? ඉතින් ඒක ඇත්තටම භික්ෂූන් වහන්සේලාට පමණක් නෙමෙයි අනිත් සියලුම ද භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට පමණක් නෙමෙයි අනිත් සියලුම දෙනාට මේ කටයුත්තේ යෙදෙනවා නම් අපි දන්නවනම් ඇයි මේ අපි ආහාර ගන්න කියලා. මොකද්ද මේ ආහාර ටික ගත්තට පස්සේ ඇතුළේදී වෙන්නේ කියලා. අන්න අපිට කෙලෙසුන්ගෙන් තොරව මේ ආහාර ගැනීමේ කටයුත්ත කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේකෙම තවත් ගැඹුරු පැත්තක් පෙන්නනවා දස්සනා පහතබ්බා කියලා. දැන් බුදුරජාන් වහන්සේ කියනවා සාමාන්‍යයෙන් මිනිසෙක් මෙනෙහි කළ යුතු දේ දන්නෙත් නැහැ මෙනෙහි නොකළ යුතු දේ දන්නෙත් නැහැ. එයා මොකද කරන්නේ? මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකර ඉන්නවා. මේ හරහා නූපන් ආශ්‍රව වැඩෙනවා, උපන් ආශ්‍රව වැඩි දියුණු වෙනවා. උන අපි උදාහරණයක් ගමු. අපි හිතමු දැන් ඔන්න අපි පාරේ යනකොට කවුරු හරි අපි අපි අකමැති කෙනෙක්ව දැක්කා. දැක්කට පස්සේ ඔන්න අපි හිතමු දැන් ඔන්න අපිට හිතේ නොරුස්නා ගතියක් පහළ වුණා. තාම මේ නොරුස්නා ගතියක් විතරයි පහළ වුනේ. දැන් අපි මොකද කරන්නේ? නුනුවණින් මෙනෙහි කරනවා. මෙනෙහි නොකළ යුතු ආකාරයෙන් මෙනෙහි කරනවා. කොහොමද අපි හිතන්නේ? මේ මිනිස්සයා මේ අහවලා. මේ මිනිස්සයා මට එදත් හම්බුණා. එදත් මට නෝකඩුවක් කිව්වා. එදත් මට අනුම්පදයක් කිව්වා. අදක් මොකක් මොනවා කියයිද දන්නේ මගේ පුතාටත් මේ විදිහට කියලා තියෙනවා. නැත්තම් මගේ දුවටත් මෙහෙම කියලා තියෙනවා. අන්න දන්නේම නෑ අපි අනුවණින් මෙනෙහි කරනවා. එතකොට අර නොරුස්නා ගතිය අන දැන් කේන්තියක් බවට පත් වෙනවා. අන දැන් අපි මෙනෙහි කරන්නේ නොකළ යුතු ආකාරයට. මෙහෙම වෙන්න වෙන්න අන්න දැන් හිත ටික ටික द्वේෂෙන් දැවෙන්න ගන්නවා. මොකද වෙන්නේ? කලින් නොතිබිච්ච අනුසය ධර්මයක්, පටිඝානුසයක් අන්න වර්ධනය වෙනවා. මොකද දැන් අපි අර හිතේ තියෙන පුරුද්දක් අපි දැන් පෝෂණය කරනවා. කෙලස් පුරුද්දක් පෝෂණය කරනවා. කලින් තිබුණ නෑ හිත ද්වේෂ බරිත වෙලා ඔන්න දැන් ටික ටික ටික ටික ද්වේෂය ඇවිස්සලා ඇවිල්ලා හිත සම්පූර්ණයෙන්ම ද්වේෂයෙන් වැහෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි හිතමු අපි දන්නවනම් කොහොමද මේක මෙතෙන්දි මේ බඳු තැනකදී කටයුතු කරන්න ඕනේ කියලා. අන්න එයා මෙනෙහි කළ යුතු දේ දන්නවා මෙනෙහි නොකළ යුතු දේ දන්නවා. ඒ නිසා එයා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකර ඉන්නවා. ඒ හරහා මොකද වෙන්නේ? උපන් ආශ්‍රව දුර වෙලා යනවා නූපන් ආශ්‍රව නූපදී යනවා ඉතින් මේ සිද්ධියටම නැත්තම් මේ උදාහරණයටම අපි මේ தত্ত্বය යෙදුවොත් මෙතෙන්ද හිතා ගන්න පුළුවන් ඔන්න අපි හිතමු අපි අකමැති කෙනෙක්ව දැක්කා හිතේ නොරුස්නා ගතියකුත් පහළ වුණා හැබැයි දැන් අපි තේරුම් ගන්නවා මේක ඔඩු දිව්වොත් එහෙම මේක තව වර්ධනය වුණොත් එහෙම අර අපි කොච්චර මාස ගණන් මෛත්‍රී භාවනාව කරලා තිබුණත් ඔන්න දැන් ආයි හිත ද්වේෂ බරිත වෙයි කියලා අන්න අපිට මතක් වෙන්න පුළුවන් ඒ නිසා මොකද කරන්නේ මේ එන්න තියෙන द्वේෂය නොයන විදිහට අන්න කටයුතු කරනවා. එයා අන්න මතක් කරගන්නවා මේ මනුස්සයා ඉතින් එක්ක මෝඩකමට තමයි මේ විදිහට කරේ. නැත්නම් මට මෙහෙම කළාට මගේ අර වෙන මිතුරෙකුට නම් මෙයා හුඟක් උදව් කළා තියෙනවා. ඉතින් මේ මනුස්සයාගේ මොකක් හෝ තියෙන හොඳ ගුණයක් අල්ලගෙන අර හිතේ හටගත්ත द्वේෂය දුර වෙන ආකාරයට ඔන්න මෙනෙහි කරනවා. ඉතින් අපිට මේ කටයුත්ත ප්‍රායෝගිකව කරනවා නම් අන්න හිතේ හටගත්ත द्वේෂයක් එක්කෝ ඒ මට්ටමින් දුරු ඒ ඒ මට්ටමින් නවත්තලා දුරු කරලා අන්න ෂය වෙලා යවන්න අවස්ථාව තියෙනවා. අන්න මතු වෙන්න තිබිච්ච අනුසය ස්වභාවයක් අන්න ඒ හරහා එහෙම නැත්නම් මතු වෙච්ච අනුසය ස්වභාවයක් අන්න ෂය වෙලා යනවා. අපි ඒක වර්ධනය කරන්නේ මොකද අර මෙනෙහි කළ යුතු දේත් දන්නවා නොමෙනෙහි කළ යුතු දේත් දන්නවා. අන්න අපි නුවණින් කටයුතු කටයුතු කළා. දැන් මේ විදිහට කරන්නේ නැතුව තවත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. අපි සමහරලාට ඔන්න මම කියලා හිතාගෙන පුජ්‍යල ස්වභාවයක් ආරෝපණය කරගෙන සත්ව සංඥාවක් හිතේ ලොකුවට අරගෙන අපි හිතුවොත් එහෙම සමහර ලාවට අපි දෘෂ්ටිගත වෙන්න ගියොත් අතීතේ මම හිටියා අතීතේ මම මේ මේ දේවල් කෑවා බිව්වා අතීත භවයේදී මම මෙන්න මෙහෙමයි ඊට කලින් භවයේදී නම් මම මෙහෙමයි කියලා වුණා අපි අතීත භවයක් අල්ලගෙන අපි සමහරවට හිතින් හිතන්න පුළුවන් බුදුරජාන් වහන්සේ කියනවා මේ විදිහට අපි මමෙක් මුල් කරගෙන පුද්ගල ස්වභාවයක් මුල් කරගෙන මෙහෙම හිතන්න ගියොත් මෙන්න අතීතය අල්ලගෙන ඔන්න අපි දෘෂ්ටිගත වෙන්න පුළුවන් අපේ හිතේ දෘෂ්ටි වැඩෙන්න පුළුවන්. ඒ වගේම අපි මමෙක් අල්ලගෙන පුද්ගල ස්වභාවයක් අරමුණු කරගෙන වර්තමාන පැත්තෙන් හිතනවා. ආ මම ඉන්නවා, මම ඊයේත් හිටියා, මම දැනුත් ඉන්නවා, මම හෙටත් ඉන්නවා. මගේ නම මෙන්න මෙහෙමයි. දැන් මේ මම යම මුල් කරගෙන මම යම ඉස්සරහට අරගෙන ඔන්න කටයුතු කරනවා. හෙට ගැනත් ඔය විදිහටම කල්පනා කරනවා. අනාගතය සම්බන්ධනුත් ඔය විදිහටම කල්පනා කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේ කියන මේ විදිහට මේ කෙනෙක් ආරෝපණය කරගෙන මමත්වයක් ආරෝපණය කරගෙන කරන මෙන්න මේ බඳු කල්පනා කිරීම, නුනුවණින් කල්පනා කිරීම, අයෝනසෝ මනසිකාරයේ යෙදීම සම්පූර්ණයෙන්ම එහෙම පිටින්ම දෘෂ්ටි කාන්තාරයක්, දෘෂ්ටි වනාන්තරයක්. මේ වනාන්තරය ඇතුලේ අපි සම්පූර්ණයෙන්ම අතරමං වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වගේමයි පින්වත්නි මෙතෙන්දී අපි තේරුම් ගත යුතුයි අපේ හිතේ පුංචි සංඥාවක් ආව පමණින් ඒක ලොකු ගැටලුවක් වෙන එකක් නෑ. නමුත් ඒක අපි ඊළඟට වර්ධනය කළා සිතුවිලි මට්ටමට ආවහම, චිත්ත මට්ටමට ආවහම ඔන්න ටිකක් දැනෙනවා. හැබැයි ඒකම නැවත නැවත හිතලා ඒකමයි ඇත්ත අනිත් සියල්ල බොරු කියලා අන්න අපි ඒ ඒ දෙයම නැවත නැවතත් සිය දහස් වාරයක් ඔන්න හිතන්න ගත්තොත් ඔන්න අපි දෘෂ්ටිගත වෙනවා. මිත්‍යා දෘෂ්ටිකය මිත්‍යා දෘෂ්ටික ස්වභාවය ඔන්න ඔය වගේ. මිත්‍යා දෘෂ්ටික ස්වභාවයේදී හිත පුදුම විදිහට මේ දෘෂ්ටිවල හිර වෙලා එළියට එන්න බැරුව සම්පූර්ණ මේ දෘෂ්ටියේ වහලෙබ් බවට පත්වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි අපි සම්පූර්ණයෙන්ම මේ දෘෂ්ටිගත වෙනවා කියන එක හරිම හානිකරයි. ඉතින් අපි බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ යනවා නම් බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය තුල අපේ හිතේ කිසිම දෘෂ්ටියකට අසුවීමේ හැකියාවක් නැහැ. බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය තුල නිවැරදි දෙයක් පවා දැඩිව ග්‍රහණය කරන පැත්තක් නැහැ. එතෙන්දී බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ හිත නිවනිවා යන මාර්ගයක්. හිතේ දෘෂ්ටි දුරු කර කර යන මාර්ගයක්. දෘෂ්ටි බැහැර කරමින් ඇලීම් දුරු කරමින්, උපාදාන දුරු කරමින්, හිත නිදහස් කරමින්, හිත නිවනිවා, හිත සහනයටපත් වෙමි, හිත සැනසෙලි සැනසෙමින් යන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් ඒ නිසායි අර කච්චානගත සූත්‍රයේ පවා බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දැන් මේ හිතේ හටගන්නා විවිධාකාර ස්වභාවයන් න උපේති න උපාදීයති නාදිත්තාති අත්තාමේති. ඒ කියන්නේ මේ කිසිම දෙයක් අල්ලගන්න යන්නේ නැහැ. උපාදාන කරන්න යන්නේ මේ හොඳ දේවල් පවා ඒ දේවල් පවා අල්ල ගන්න යන්නේ උපාදාන කරන්න යන්නේ ග්‍රහණය කරන්න යන්නේ ඒවට ලං වෙලා ඉන්න යන්නේ ඒ කිසිම දෙයක් සම්බන්ධයෙන් මමත්වයක් ඇති කරගන්න මමෙක් ඇතුළත් කළා ඒව ගැන හිතන්න යන්නේ නැහැ අනිසිතෝච විහෙරති රචකින්චි ලෝපී උපාදීති කියලත් නිතර නිතරම අන්න සතිපට්ඨාන සූත්‍රයේදීත් බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ පුළුවන් තරම් හිත නිදහස්ව තියාගන්න. සතිය දියුණු කළා මේ මට්ටමට ආවනම් ඒ தත්ත්වය තුළ මේ හිතට පොඩ්ඩක් ඉන්න දෙන්න. හිතට පොඩ්ඩක් නිවෙන්න දෙන්න. හිතට පොඩ්ඩක් සැනසෙන්න දෙන්න. බර අයින් කළා ඉන්න හිතට උගන්වන්න. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය. දුක්ඛමේව uppajjamanan uppajjati දුක්ඛමේව නිරුද්ධමානං නිරුද්ධති. අන්න Tamanට තේරෙනවා නම් මෙන්න මේ අනිශ්චිත ස්වභාවයක් ඇසුරු කිරීම තුළ හිතේ නිදහස් ස්වභාවයක් ඇසුරු කිරීම තුළ හිතේ නිවිච්ච ස්වභාවයක් වඩා වඩා ඇසුරු කිරීම තුළ මොහොකටවත් පැටලිච්ච නැති දහස භාවයේ මේ වහල් භාවයටපත් නොවෙච්ච තත්වයක් ඇසුරු කිරීම තුළ හිතේ Tamanට දැනෙනවා නම් සහනයක්, සැනසීමක්, දුක අඩුවීමක් දැනෙනවා නම් අන්න ඒක තමයි අපේ භාවනාවේ විපස්සනාවේ විශේෂම වර්ධනයක් පෙන්වන්න කරන්නේ. මොකද දැන් දුක අඩු වෙලා බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙනවා දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. මේ හිතේ තිබුණා නම් යම් දුක් දොම්නස් ස්වභාවයක් ඒක බොහොම දැන් සමනයටපත් වෙන ගතියක්. ශෝක පරිද්දවාණං සමතික්කමාය. තමන් හැඬුව කඳුලෙන් හිටවන හිටියානම් ශෝක කිරීම වැළපීම් තිබුණා නම් ඔන්න දැන් ඒවත් පහ වෙලා යනවා. දැන් Tamanට තේරෙනවා හිතේ දුක අඩුවීමක්. හිතේ සහනයක්, හිතේ නිවීමක්, සැනසීමක් අන්න Taman අත්දකිනවා. එහෙමනම් ඒත් හිත ගිහිල්ලා මොකක් හරි පරණ පුරුද්දට ඇල්ලුවොත් අන්න ඒ හරහා හිතට පීඩනයක් ආතතියක් ආයි තෙරපීමක් ආයි නිකන් හිර වුණා වගේ ගතියක් අන්න කෙනෙකුට දැනෙනවා. අන්න දුකක් හටගත්තා කියලා තේරුම් ගන්නවා. දුක්ඛමේ උපජ්ජමානං උපජ්ජති. අන්න දුකක් හටගත්තා කියලා තේරෙනවා. ඊළඟට කෙනෙක් අන්න ඊළඟට හොඳට මේ දුකක් හටගත්ත බව තේරුණා නම් පොඩ්ඩක් අඩිය පස්සට තියලා බලන්න පුළුවන් ඇයි මේ දුක හටගත්තේ? මොකද්ද මේ දුකට හේතුව? අන්න දුක්ඛ සමුදයක් කෙනෙකුට හම්බ වෙනවා. හම්බුණා නම් ඊළඟට මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේ කියන දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න. දුකට හේතුව අත්හැරලා දාන්න. ඉතින් දුක දුකට හේතුව අත්හැරලා දැම්මනම් අන්න දුක දුරු වෙනවා දුක ක්‍රමානුකූලව අඩු වෙලා යාවි නැවතත් හිත අර සහනශීලී තත්වයකට සාමකාමී තත්වයකට අන්නපත් වේවි ඒ නිසා ධම්මානුපස්සනාවේ අවසාන වශයෙන් බුදුරජාන් වහන්සේ මෙන්න මේ චතුරාර්ය සත්‍යම මුල් කරගෙන ධම්මානුපස්සනාවේ නියැලෙන ආකාරය පෙන්ලා දෙනවා කොහොමද හිතේ ආතතිගත ස්වභාවයක් හටගන්නේ හටගත්තා නම් ඒ බව දැන් දැනගන්න කියලා කියනවා ඊළඟට ඒක දැනගත්තා නම් අන්න Taman තේරුම් ගන්න ඕනේ මොකද්ද මේකට හේතුව. අන්න ආපසට ඇවිල්ලා හේතු බලනවා. ආයිතර යෝනිසෝ මනසිකාරයක්. හේතුව බලනවා මොකද්ද මේ දුකට හේතුව. එක්කොන්න මම කැමති විදිහට නෙමෙයි වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. එක්කෝ මම මොන හරි බලාපොරොත්තු වෙනවා. මගේ හිතේ මොකක් හරි කැමැත්තක් තියෙනවා, ආසාවක් තියෙනවා. ඉතින් ඒක ඉල්ල ඒක ඉල්ලීම නිසා නැත්නම් එහෙම දෙයක් බලාපොරොත්තු වීම නිසා ඔන්න හිතේ ආතතිගත ස්වභාවයක් ඇති වෙලා. අන්න මේ මේ යම් යම් හේතු අන්න Tamanට වැටහෙනවා. එහෙම වැටහුණා නම් අන කරන්න වෙන්නේ ඒ හේතුව අයින් කරගන්නයි වෙන්නේ. මොකද හිත කැමති දැන් ඒ ආතතියකින් තොරව ඉන්න. මොකද දැන් හිත පුරුදු කරලා තියෙනවා ආතතියකින් තොරව නිදහසේ නිදැල්ලේ ස්වාභා මේ ස්වාධීනව ඉන්න දැන් හිත පොඩ්ඩක් අපි හුරුදු පුරුදු කළා. එන් අන්න ඒ නිසා අන්න යෝගාවචරයට වැටහෙන්න පුළුවන් දැන් අර නිදහස් ස්වභාවයට යන්නේ දැන් මේ ආතතිගත ස්වභාවයට වඩා සුවදායකයි. කියලා අන්න ආයත්‍යා ඒ බඳු ආතතිගත ස්වභාවයෙන් අයින් වෙලා නැවතත් අර නිදහස් ස්වභාවයටම යනවා. මේ දේ පින්වත්නි අපි නැවත නැවත කරනවා නම් අන්න අපිට ආරෂ්ඨායක මාර්ගය දිනු කරගන්න අන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසාම ඔය මාර්ග සංයුත්තයේ සංයුත්තනිකාගේ මග්ග සංයුත්තයේ එහෙම බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මේ ස්වභාවය මත පදනම් වෙලා යම්සි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ කියන්නේ හොඳට මේ විවේක ස්වභාවය තුළ ඉන්නවා යා ඒකම බහුලීකృత කරනවා ඒ පැත්තේ ඉඳගෙන අන්න සම්මා දිට්ඨිය තව ටිකක් දියුණු කරනවා. නැත්තම් සම්මා සංකප්පය දියුණු කරනවා. සම්මා වාචා දියුණු කරනවා. සම්මා කම්මන්ත දියුණු කරනවා. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමී. දැන් අර බොජ්ජංග මේ தત્වේ මේ ස්වභාවය දිහා තියාගෙන වඩනවා වගේම මේ මාර්ගාංගත් මේ ස්වභාවය තියා මේ ස්වභාවයම පදනම් කරගෙන වඩන්න පුළුවන් බව බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය තුල අපේ නිවි නිවි යන ගමනක් තමයි තියෙන්නේ. සැනසී සැනසී යන ගමනක් තමයි තියෙන්නේ. දුක අඩු යන ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා එබඳු මනසක් එක අතකින් මේ දේවල් දැක්ක පමණින් සැලෙන්න යන්නේ නැහැ. ඒවත් එක මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. ඒවත් එක ගැටෙන්න යන්නේ නැහැ. ඉතින් මේ తত্ত্বය රහතන් වහන්සේ කෙනෙක් අත්දකින්නේ කොහොමද කියලා බොහෝම කදිමට විස්තර වෙන සූත්‍රයක් තමයි සෝන සූත්‍රය. ඉතින් මම අදහස් කළා එතනින් ඒ සෝන මහරතන් වහන්සේ මේ තමන් වහන්සේගේ රහත් හිතේ ස්වභාවය මොකද්ද කියලා විස්තර කරපු මේ පොඩි කොටසකින් මේ ධර්මදේශනාව අවසන් කරන්න. මේ සෝන මහරතන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. එවං සම්මා විමුක්ත චිත්තස්ස බික්ඛුනෝ බුසාචේපි චක්කු වෙඤ්ඤයා රූපා චක්කුස්ස ආපාතං ආගච්ඡanti. දැන් මේ සෝන මහරතන් වහන්සේ කියනවා මේ සියලු දෙයින් නිදහස් වෙච්ච සිතක් තියෙන ඒ රහතන් වහන්සේගේ ඇසට චක්කු විඤ්ඤය රූපා චක්කුස ආපාතං ආගච්ඡanti. ඒ කියන්නේ දැන් ඇහිම් බැලිය යුතු විවිධාකාර රූප රසක් ඒ රහතන් වහන්සේගේ ඇහැටත් ආපాతගත වෙනවලු. ඒ කියන්නේ ඒ උන්වහන්සේටත් මේ දේවල් පේනවා. නේවස්ස චිත්තං පරියාදියಂತಿ. හැබැයි ඒවැ මේ හිතට පෙලීමක් නැහැලු. අමිස්සී කත මේවස්ස චිත්තං හෝති. දැන් මේ හිත තියෙනවලු ඒ දැකපු දේවල් එක්ක මිශ්‍ර නොවි. තිතං ආනෙජ්ජම් පත්තං වයං චස්සානුපස්සති. ඒ හිත තියෙනව නතර වෙලා බොහෝම නිශ්චලව බොහෝම නොසැලී ඒ වගේම මේ ඒ දැකපු දේවල් දුර වෙලා යන හැටි අවශ්‍ය නම් බලන්නත් පුළුවන්. ඔන්න පින්වත්නි අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ රහතන් වහන්සේලා එක අතකින් රූප දකිනවා, සද්ද අහනවා, ගඳ සුවඳ බලනවා, දිවට රස දැනෙනවා, කයෙන් පහස ලබනවා. ඒ වගේම හිතට සිතුවිලිත් එනවත් ඇති. නමුත් ඒ එකක්වත් එක්ක ඒ උන්වහන්සේලාගේ තියෙන නිකලස් හිත මිශ්‍ර වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ හිතේ කම්පනයක් ඇති වෙන්නේ ඒ හිතේ නොසැලෙන ස්වභාවයක්, නතර වෙච්ච ස්වභාවයක්, ඒ වගේම අවශ්‍ය නම් ඒ දේවල් දුර වෙලා යන ආකාරය අන්න උන්වහන්සේලා දකිනවා. ඒ தත්ත්වය තමයි එතකොට මේ සෝන මහරතන් වහන්සේ මේ සෝන සූත්‍රයේදී විස්තර කරන්නේ. ඒ නිසා මේ බුදුරයන් වහන්සේ පෙන්වන මාර්ගය කොයි පැත්තෙන් අපි විස්තර කරන්න ගත්තත් ඉතින් එක අතකින් හරියට මල් මාලාවක් ඇමුණෝ වගේ හරියට එකට එක ගැළපීලා එන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි නිවැරදිව මේ ධහම වටහා ගන්නවා නම් ඒ ධහමයට අනුව අපි කටයුතු කරනවා නම් අපිටත් එතකොට මේ විස්තර කරපු යම් හෝ මට්ටමක් ඒ ඒ ඉන්න තැන ඉඳලා ස්පර්ශ කර ගැනීමේ අධ්‍යය ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අපි උත්සාහවත් වෙමු අපි ඉන්න තැනින් පටන් අරගෙන තව මේ පෙන්නපු පාරේ මේ ලැබූ මනුස්ස ජීවිතේ තව අඩියක් හරි ඉස්සරහට යන්න. අපි යම්කිසි ගෙනාපු කුසල චිත්තයක් තේනවා යම්කිසි ගෙනාපු මානසික මට්ටමක් තේනවා. අපි මේ මානසික මට්ටම තව පොඩ්ඩක් හරි ඉස්සරහට ගන්න. මේ හිතේ යම් හෝ නිවීමක් ඇති කරගන්න අපි මේ ජීවිතය තුළ උත්සාහත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මේ අද දින ධර්ම දේශනාවත් මේ දින කීපයක් තිස්සේ අපි පවත්වපු මේ සමුදේ සූත්‍රය මුල් කරගෙන පවත්වපු මේ ධර්ම දේශනා මාලාවත් එකසේ උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.